සම්බන්ධී වදාළ බැවින් ප්‍රාග්‍රීදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදන් කිරීම සිවුරු පිළිකර පොත්පත් ආදී මුදලට දීම අර මුදල් පිළිහිටවීම මුදල් ලැබවීම පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කිසිම හැටියකින් හෝ මිල මුදල් සම්බන්ධයෙන් කවර හැටියකින් හෝ මිල මුදල් සම්බන්ධ මිල මුදල් පරිහරණය සම්පූර්ණ වෙලකී සිටිය යුතුයි පීරවෙන් විශ්වවිද්‍යාලාදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස නොයා යුතුයි. අනවසරයෙන් යමේ ගියේ වින නැවත බාහිර නොගත යුතුයි. යෝගාශ්‍රමී කාර්ක ස්වභාවයේ අනුමැතිය ඇතිවම අපිනෝ සෙනසුන් ඉදි කිරීම හෝ බාහිර ගැනීම හෝ කළ යුතුයි. එසේ නොවැතු හිතමත ඊටි කරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාල ඇතුළත් නොකරගත යුතුයි. විහාරාධිපත්‍යන්තපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යාංශිෂ පරම්පරාවට ආයතනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකනම් පවරානගත යුතුයි. නැවතී සිටින් තැනකින් අන්තනකට යෑමේදී වැඩි කියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුයි. සීරිචාරිව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් තුන්වල දක්වා ශිෂ්‍යයන් කාර්ය සභාවේ දීමේ පරිදි සංස්ථාවේ නිවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමජ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී යුතුයි. වික්ෂු සාමණේර සංගම් ලේඛනයක් පස්සේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමජ මහානිකායේ සංඥා ලේකාධිකාරින් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනු. උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි වීම පිණිස මාසයක් තුල ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාසන සීනාසනන්නේ පැවිදි වූ පැවිදි වූ අපවත් වූ දිවත් වූ භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නුපමාකාර සභාවට ඉදිරිපත් කළ යුතුයි. යෝගාසමේ සීල සීනාසනයන්නේ යෝගාවචර දිනචරියා කතිකාවත අටමසකට වරක් කියවා මෙහි කරන පරමාර්ථයේ චීගන්නේ යුතුය. මෙහි નિયમિત විවස්ථාවන් බෙදීමින් අකී කරවන ශිෂ්‍යයන්ට තුන්වෙනි දක්වා ආවාද කොට වරද ඔහුගේ අත්පතේ සටහන් කළ යුතුයි. නැවතත් වරදේ දෙන උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බාර කළ යුතුය. මහතෙරුන් වද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් තනුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. අපි කියවන්තේ දුන්නේ විවස්ථාවේ දෙවනි කොටස. අපි මීගා දවසේ ආරම්භයේදී යෝගාවචර දිනචර්යාව ශීපත් කර ගන්නවා කියන මතක් කිරීමෙන් යුක්තව අපි දැන් යනවා අද නිවිලි ධර්මපද ගාථාවට අනුකම්පිත ආයවචන පිට නිදිමු තැනට අන්තකාය දෙවුන් අරද තරත්වර දෙවුරම අන්තකායෝ සන්තවාචෝ සන්තවා සුතමාහිතෝ වන්තනෝ කාමිකෝ භික්ඛු උපසන්තෝ චිත්තති අන්නය සංතවායෝ සංතවාචෝ සංතවා සුතමාහිතෝ වන්තලෝකාහිතෝ විසු උපසංතෝ ඉති උච්චති වාචය ඉක්මවූ කය වචන සිත යන තුන්දර ඇති ලෝභාරාජමු කාන්තු ඇති දවිජා ඉතාම සංතුන්ගේ අර්ථ සංතු සංතුන් වූ කය ඇති අනුරට පීඩානවනසේ මනාප පිහිටු තමාට රට පිළිවන්සේ සංතක්කමින් සැදුණු තුන් දුසිරිතෙන් වැළකූ කය ඇත්තා වූ සංතුන් වූ වචන ඇති අනුන්ගේ තිතහා කන අනුන්ගේ තිතහා කන නොසන්සුන් බවට පමුණවන සියු දුසුරිතෙන් වැළකුණු යහපත් වචන ඇත්තා වූ සංසුන් සිතකි ඕනෝන් කෙරෙහි මෙත්කුණින් වැඩුණු තුන් දුසිතෙන් වැළකුණු සීචාත්තා වූ මෙසේ කායවචන සිතාන තුන්වර මනාවට දැන්පත් වූ මමාරාගම වූ කවුසු ඇති මහානාය ඊට සංසුන්ය කියනු ලැබේ සංත කායෝ සංසුන් කායත්තාය කය මනාවට හිතෝ කුරුල්ය කලින් කිව්වන කාලදාත අවිඥාදාන කාම කාමීච්ඡාචාර යන තුරු දුකලෙන් වැළකුණු තරත්තාගේ කය හැම එකම සාන්තුන්‍ය සංකවාචෝ සංසුන් වචන ඇත්තාය වචන හික්මෝ පුරුල්‍ය වචනෙන් පිටුන මුසාවාද විස්නාවාචා බන්සාවාචා සම්පත්තලාස යන තුරු දුකලෙන් වැළකුණු තරත්තාගේ වචන සමන්තම සාන්තුන්‍ය සංකවා සංසුන් කියතාය සිත මනවට හික්මෝ පුරුල්‍ය පිටින් සිදුවන අවිද්‍යාව ව්‍යාපාර මිච්ඡා දිට්ඨි දැඩි ලෝභය දැඩි කෝපය වතදවා නැත්ම යන තුන්දුසිතෙන් වලකෝ තරකාගේ ස්ථාවකේම සංසුන්නේ සමාහිතෝ වනාමක සංසප්තු තරකාය කය වචන සිතන තුන්දරම ඉක්මව පූර්ණ්‍ය වංක ලෝකානිතෝ වමාරාමෝ ලෝකානිතේ කාය ලෝකානිතනම් බුදු විසින් සෙවුනාලක කම්සුවයයි සසන්තෝ ඊට සංසුන් තරකාය මොනවත් තැන්පත්තු පුඟුල්ය සුඛවග්ග අස්සන ගණයේ විවරණය බලන නිදානය සංසම් සෞතුන් නැති හැසිරීම සංකදාය පෙර සරත්නවන දේවරම් මෙහෙණ නැති සංකදාය කියලා බොහොම සංසුන්‍ය විදා සංපත්‍ය යම් තැනක හිඳින විට මගාටින විට උනාංශයේ සංපත්කම ගැන හැමදෙයක්ම සත්‍ය ඇති කතා කරති සිටින් හොඳින් සතතින් යම් යන කෙව් ඉරියව් නෙවෙයි ඉතා සංසුන් සරත්නා මනස පිළිසින් උපය දහම් විසන කල ඥානවලඳන කල උන්වහන්සේගේ කය විතරය සංගම් සම් සංගතමේ ධර්ම කරන්නේ තේමය මුනි ප්‍රවචන වචන එකක් සංපස්සේ මුනිදිය මිනිසුන්ගේ සිත පිනවන කල පිනවන වචනේ අවධානයේ සිත සම්පූර්ණය සියලු පසුන් කෙරෙහි නෙක්කුරුනි සිතතියක් මුතර කාර්යවන්නේ සංඝකායතුන් වහන්සේගේ කය සංසත්ත්ව මහා වචනයේ මුනිදි කබද සිතේ සංසුන් කබද ගැන කසතු වහන්දා බොහෝය දවසක මේ මහන්දා බුදුරන් දුන් සමුවේදී මෙසේ ප්‍රවතුහ මහන්දා බුදුරජාණන් වහන්සේ සංකකාලතුන්ගේ කය පැවතත්ය වචන මෙහිදී හිතා සංතුන්ය කිසි දවසක හොඳි කිසි චරකදී ඉස සැලවීම ඉස සැලවීමකුදු අත් සැලවීමකුදු ආ සැලවීමකුදු නැත හිතා සංතුන්ය බුදුරජාණන් මානෙහි මහානමේති හේතම් පිළිකතිය ඉතිය සංකකාලතුන්ගෙන් හැම කර්ම හැසිරිය ඉතිය වදාලේය ඒකෙන් කිව්වොත් සංසුන් කායයි සංසුන් වචනයි සංසුන් සිතයි මොනවට තැන්පත් වූ අමාරාවම ලෝකාන්තේ ඇති ප්‍රේදා ඉතා සංසුන් මුලකයි කියන ළමයයි වදාරා ඒ කෙරුන් රාහත් කල පීඨ වූ තේක විචුවක් නිගාතා විස්තරේ ඉරිම ඈ විචුවක් ඉරිම ඔච්ච අපි මෙතන ගොඩක් කලාවට විචුවර්ගේ ගාතාවල් සඳහන් කරනවා නමුත් හුඟක් කලාට මේවට උපදෙස් ලබන්නේ උපදෙස් බලන්න බලාපොරොත්තු වෙන්නේ ගිහියත්ෝ ඒකට හුඟක් කලාවට හිතනවා මේක අපිට අදාළක් නැහැ ඒක නිසා අපිට මෙච්චර ඉතින් මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා ඒ ગાථා පිළිබඳව හෝ එච්චර අර ප්‍රායෝගික පැත්තේ තියෙන අදාළ නැති භාවයේ හිතපුවාම සමාජලාවට මේ කන් අගුළු වැටෙන ගතිය හිතේ අහන්න රුචි වෙන්නේ නැහැ මේ අපිට වෙනුවෙන් කියන්නේ කියලා. ඉතින් ඕකේ දවස්වල මම ගිහි වෙන්නේ කාලේ මට නිතරම සීපත් වෙන දෙයක් තමයි මොනවා කතා කරගෙන ගියත් මේ බුදුරජාණන්සේ ඒවං මේ සුතං ඒකං සමයං බලවා සාවත්‍යං විරති ජේතවනේ අනාථ පිටිකසාරාමේ අතකෝ භගවා භික්ඛු ආමන්ත්‍රය කියලා වටනවා. ඉතින් මට කියවන්න හිතෙන්නේ. ඒ වගේ අපිට කියපන්නේ මේ ගිහියන්න නෙමෙයි පැවිද්දන්න ගියාපුවා කියලා. ඒක නිකම්ම ඒ අපිට මේ වැඩ කරන්නේ කියලා පැත්තකට දාන්නට තියෙනවා. ඉතින් කීවල කියන සූත්‍රයේ තියෙන්නේ 95ක් විතරම වටත් වැඩි වගේ ඔය ගිහියන්න කතා කරනවා. ඉතින් මම ওই ගාමිණීන්ට කියලා කිව්වා වැඩක් නැහැ සාන්ත මේක අපිට කියපු දෙයක් පොඩ්ඩක් දෙන්න මේ සුදු අඳින විවිධාකාර අඳුන් අඳින කට්ටියට කියන දේවල් කියලා. ඒක ඕකත් ඒකත් කියතම තමයි කියන්නේ. ඒ ගන්න අර සම්පූර්ණ සමාජිකත්වයේ අපිට නෑ නිකන් අර පැත්තකේ ෆුට්බෝල් එක යන කට්ටියට වගේ තමයි ඇහෙන්නේ හිතෙන්නේ. ඉතින් ඒ නිසා හරිය මේ අනුභාගයක් මේ කියන දේ අපිට බුදුහාමුදුර අපිට කෙලින් කතා කරලා නැහැ කියලා. ඒ කියන්නේ මේ වක්‍රෝත්තිං කියපු දේ තමයි ගන්න කියන එක තමයි හිතුනේ. ඒක මේ බුදුමි ස්වාමීන් වහන්සේලාත් බණ කිනෝට නිතරම භික්ෂු කියන පදේ අර්ථ දක්වනවා. භික්ෂු කියන පදේ අර්ථ දක්වන්නේ සංසාර බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ තෝරන කෙනෙක් භික්ෂු කියන. එතන කිහි වේවා පැවිදි වේවා මොකක්වත් නැහැ. මේ සංසාරේ බය දකින්නවා නම් යම් කිසි කෙනෙක් සංවේග ඥාන තියෙනවා නම් දැකලත් ඒකෙන් නැතිවීම සඳහා නිකන් කාමපෝ සුඛෝපභෝගී දේවල් මත්පැන් මත්ද්‍රව්‍ය මේ ස්ටීලෝලත් ඒ වගේ දේවල් අනුගමනය කරන්නේ නැතුව ගැළවීම සඳහා කටයුතු කරනවා ඊට පස්සේ තමයි භික්ෂු කියන වචනේ සූත්‍ර පිටකයේ හැටියට අර්ථ දැක්වෙන්නේ. ඉතින් යනවා බලනකොට මේ සංසාර බය තියෙනවා සංවේගය ලැබිලා තියෙන කෙනෙකුට මේ ගන්න පුළුවන් කියන එක නිතර මතක් කරගන්න. මේකෙත් කියලා තියෙන්නේ භික්ෂුන් වහන්සේනමක් වෙනවොත් නම් එහෙම විය යුතුයි කියන එක ඇවිද්දොත් ගිහියොත් කවුරු කල්පනා කරනවා. ගිහි කෙනෙක් ඉතින් ওই විදිහට උපසාන්ත භාවයක් මේ නිශ්චල භාවයෙන් කටයුතු කරන්න බෑ. අද ලෝකෙ බොහොම සක්‍රීය මේ ක්‍රියාකාරී ජීවිතයක් තියෙන නිසා ඒ අනුව අද ලෝක රැල්ලට යන ගානට වැඩ කරන්න වෙනවා. එහෙම නැත්නම් එහි ඉන්න බෑ හිතියොත් මේ අපේ ආර්ථිකය ගැට ගහ ගන්න ලැබෙන්නේ නැහැ. ඊගොල්ලෝ සමාජ මට්ටමට රැක ගන්න හම්බ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් අපිට යන රැල්ලේ ඉන්න බෑ කියන නිසා උගදෙනේ මේ වගේ කරුණු මේ තමන්ගේ හිතේ ඇතුලේ කවුළු වසා ගන්න හේතු කරගන්නවා. ඇත්ත එක කන් දෙක නැහැ හිතින්. අන්තිමේදී වෙනස් පැත්තකින් මේක මේ මේ කියන අර්ථයම තමයි විපස්සනා පැත්තෙන් බැලුවොත් එහෙම බුද්ධ ශාසනය කුසල් කරනවා කියලා කියන්නේ පව නොකර සිටීමයි කියන එක පැත්තෙන් ගත්තොත් සම්පූර්ණ මේක කිසිපරිදි වෙනසක් නැතුව දැනට ප්‍රායෝගිකව යොදනවාද නැති කියන වෙනසකුත් නැතුව මේ සුතේටත් අහගෙන ඉන්නකොට කාට මෙහෙදි වෙනවා තර්කයටත් මේ කියන්නේ චින්තාමය ඥානෙ පැත්ත බැලුවොත් මේක නේද අපිට මෙතෙක් කල මේ තේරුනේ නැතුව නේද මේ පටලවා ගන්න කියන එකට ඒ වගේ නැත්නම් පැවිදි ලෝකම් මේ ජීවෝ හෝ භාවනා කරනකොට තේරෙනවා. ඉතින් මේ මේකේ මෙව්ව සාමාන්‍යයෙන් මේ පැත්ත පෙන්වන්නේ නැහැ, පේන්නේ නැහැ. මේ හුවා දක්කන්නේ නැහැ. මොකද හේතුව එතකොට හිතනවා මේ බුද්ධ ආගම නැති වෙයි. බුද්ධාගම තියෙනවා මේ චාරිත්‍ර වාරිත්‍ර ටික ඒක තියෙන්න ඕනේ කියලා. ඇත්ත තමයි ඒක තියෙන්න ඕනේ ඒකේ. බාධා කරන දෙයක් නැහැ. නමුත් ඒක ඉස්සර කරලා අර පවුණු කිරීම කියන නැත්නම් සංවරය කියන නැත්නම් බයලජ්ජා දෙක කියන ඒව නැත්නම් ඊටත් මෙහා කියන සති සංවරය වගේ දේවල් නැතුව අර ආකාර පූජා විදි කරන්න ගියාම වෙන්නේ මහ විශාල විලෝපනයක් රට්ටු විනාශන වැඩ ජනතාවට වීරු සැපයීමක්. ඒ නිසා ශාසනය කියලා කියන්නේ බුද්ධ ශාසනය ඇතුළත ශාසනය කියලා කියන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ කය, වචන, හිත කියන තුන හික්මීම. ඒකදී ඉස්සල්ලාම දානේ ටික ඉන්නේ, දාන ශික්ෂාවට අමු ඉන්නේ. සීලේ අහු වෙනකොට තියෙන්නේ කය වචන දෙක හික්මවීම. කයෙන් වචනේ අකුසල් නොකිරීම. ඉතින් ඒක තමයි මේ ප්‍රධාන වශයෙන් කියන්නේ සන්ත කායා, සන්ත වාචා, ශාන්ත වූ කය වචන දෙක. ඉතින් ඒක හික්මා ගන්න නැතුව ඊට යටින් තියෙන සූක්ෂම වූ හිත හික්මා ගන්න අමාරුයි. ඒක මොකද හේතුව මේ කැලේ තියෙන ගහකුයි ඒක ගෙනල්ලා කපලා ඉරලා කොටලා වද්දලා හරි ගසගත්ත පුටුවකුයි ලීබඩුවක් හැදුවට පස්සේ ජීවන්නක් ලොකු වෙනසක් තියෙනවා. ලීබඩුවේ අන්තිම වෙනකොට තමයි කැටයන් කොටලා උපදාලා පොලිෂ් කරන එක කරන්නේ. ඒක කැලේ තියෙදි කරන්න බෑ. ඒක ලෑල්ලේ කරන්නත් බෑ. ඒක ඊ වද්දපු වෙලාවේ කරන්න බෑ. ඔක්කොම වත්තල ඉවර කරලා සමබර කරලා ලස්සනට ආවට පස්සේ තමයි අරක හොඳට නෝට් එක දාලා වැඩ කරලා අපි අල්ලලා ස්ප්‍රේ කරලා අර අන්තිම සූක්ෂම වෙන කටයුතු කරන්නේ. ඉතින් ඒ වගේ තමයි අර සීලයෙන් කාය වචන දෙක ඉක්ම ගන්න බැරි වුණොත් අර වචනෙන් හිතෙන් හිතේ හික්මීම කියන එකට කිට්ටු වෙන්නත් බැරි වෙනවා. ඉතින් ඒ නිසා මුල් මුල් ටික කටයුතු කරන්න වෙනවා. ඒ කෙනෙක් ඒක කිරීම සඳහා තමයි අපි මේ පූජා කරන්නේ. ඒව කරන්නයි අපි මේ දාන දෙන්නේ. ඒක කරන්නයි අපි වන්දනාගම යන්නේ. නමුත් ඒව යනකොට මෙන්න මේ මේ කාරණා මේ රහස ගොඩට අමතක වෙනවා. මේ කය වචන දෙක දුසිරිතෙන් වෙන් කරලා සුසිරිත යොදවා ගැනීමට ප්‍රතිසරක් ලබා දෙන්නේ දාන පොළට, පාන පොළට, වන්දනාවට හරියම යනවා. නමුත් ඒ යන වෙලාවේදී මේ යන්නේ මොකටද කියලා දන්නේ නැති වුණොත් නොයන කෙනාට දොස් කියලා යන කට්ටිය වඩා බෞද්ධයි කියලා හිතනවා. නමුත් නොයන කෙනා ඊට වැඩිය බෞද්ධ ඊට වැඩිය සීල ශික්ෂාකාමී කෙනෙක් වෙන්න පුළුවන් එමසකට කියලා බණ භාවනා කරනවා. ඉතින් එතකොට මේකේ තියෙන අර සමාජමය ආකාරයට මුදුවරට තේරුම් ගන්න ඕනේ. ඒකේ වන්දනගම යන්න එපා කියන එක නෙවෙයි කියන්නේ වන්දනගම යන්නේ සතුන් බැවීමෙන් මෙම වාසය කරන්නයි. වරදම් කිරීමෙන් මෙම වාසය කරන්නයි. කාමීත්‍යචාරයෙන් වාසය කරන්නයි. මේ වචනේ සිදුවෙන හතරක් අකුසල් වලින් ඉන්න වාසය ඉතින් එහෙම කිරීම කරන්නේ මේ ගොරෝසු වශයෙන් හික්මීම කරන්නේ. නමුත් ඊට වැඩිය උගාවක් වෙනස් වෙනවා. ඒවට නොගිහින් ඊට වඩා සියුම්ම තියෙන භාවනාවකට වගේ හිතවලන සම්බපාවසා කරන කියන එකේ විශාල මේ නොමිලයේ ඒ වගේම අංග කය වෙනස කරන්නේ නැතුව ශ්‍රේෂ්ඨ මට්ටමේ කුසල් කරන්න පුළුවන්. අධි කුසල් කරන්න පුළුවන්. ඉතින් ඒකට උගල දෙනෙක් ලෑස්තිත් නැහැ. උගල දෙනෙක් ඒ විදිහට ඒක අහලත් නැහැ, දැකලත් නැහැ. ඒකවල තමයි හිතෙන්නේ තියව කරන්න පැවිදි වෙන්න ඕනේ. ඒකට තමයි බණ තියෙන්නේ අපිට මේව වැඩක් නැහැ කියලා ඒ ධර්ම දුරින් දුරව කරගන්න. එහෙම කරන්න දෝ මේ ශාසනය කියලා කියන්නේ පවුන කිරීමයි කියන්නේ ගත්තොත් මේකේ බොහොම ලස්සනට විස්තර කළ දෙයක් තියෙනවා. කය වචන දෙක හික්මවගත්තට පස්සේ හිත ඉක්මීම සඳහා සමත භාවනා විදර්ශනා භාවනා කරන්නේ. ඒක කෙරුවට පස්සේ තමයි සමතය සාර්ථක වුණාට පස්සේ තමයි කුසල සෝපසම්පදා කියලා සර්වඥාන්සේ දේශනා කරන්නේ සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. මහණි හිත සමාහිත වුණාට පස්සේ ඇත්ත ඇති හැටියෙන් දැක දකින්න පුළුවන්. ඊට පස්සේ ඒකට එළඹ වාසය කරනවා කියන එක ආරිට වැඩිය සම්පූර්ණම වෙනසක්. භවගත භාවනා කළා යම් වෙලාවක හිත සමාධියටපත් වෙනවා විවේකයටපත් වෙනවා හිතේ නැතිපත්පත් වෙනවා අරමුණ නොපෙනෙන තත්ත්වයටපත් වෙනවා අන්නෙතින්දී ඒකට එළඹිලා ඒකයි මේ වටිනා දේ කියලා ඒක අගේ ආරම්භය කරනවා කියන එක මේ සාමාන්‍ය දාපික කරන අයට තේරෙන්නේ නැහැ මොකද ඒත් සමාහිත හිතක නෙවෙයි ඉන්නේ භාවනා කරන අයට නම් ඒක විශාල අර්ථයක් තියෙනවා ආනාපානේ සංසිඳෙන සංසිඳෙන කුසල් වැඩි ආනාපානේ සංසිඳෙන සංසිඳෙන දැක්ම වැඩි ආනාපාන සංසිඳෙන්න සංසිඳෙන්න සමතේ වැඩි සතිය වැඩි. මේ වැඩි වෙන්න වැඩි වෙන්න බයක් ඇති වෙනවා, චකිතයක් ඇති වෙනවා, පාළු ගතියක් ඇති වෙනවා. මේ නීරස ගතියක් එනවා. ඒ ඒ අර අකුසලයට බැඳිලා ගත කරපු ජීවිතයේ දින කෙලස් කාරණා. ඉතින් කුසලසෝප සම්බදා කියලා කියන්නේ නීවර ධර්මයන් කියන හිතේ කෙලෙසුත් අයින් කරලා ඇති වෙන පිළිසිදුව, ඇති වෙන නිස්සද්ද භාවය, ඇති වෙන හිතස, ඇති වෙන විවේකය එළඹ වාසය කිරීම කියන එක තමයි භාවනා ලෝකයේ විවිධ මතවලට හේතුලා තියෙන්නේ. නිසා සමහරත්තු මේක උඩට මාරු කරලා කියන මොනවත්ක්ම කරන්න ඕනේ ඔතෙන් ගිහිල්ලා විවේකීවම ඇති කියලා. නමුත් ඒක නිකන් හම්බෙන දෙයක් නෙවෙයි සමතේ කියන්නේ. ඒක ප්‍රයත්නයක ප්‍රතිඵලයකින් තමයි සමතේ ලැබෙන්නේ. ලැබෙනකන් සමත භාවනා කරන්න සමත ව්‍යාපාර කරන්න ඕනේ. ඒ කටයුතු කරලා ඉවරලා හරියට පස්සේ දිගටම ව්‍යාපාර කර කර සමාධිය කඩ ගන්න නරකයි. ඉන්නේ ඉන්නේ ඉන්නේ භාවනා ව්‍යාපාරය අඩු වෙලා හිත පිළිච්ච tempක් ඇතිකටපත් වෙනකොට ව්‍යාපාර නොකර උනත් විවේකයක් ලැබෙනවා. අන්නේ විවේකයට එළව වාසය කරනවා කියන එක. ඒකට සමවදිනවයි කියන එක, ගෙවදිනවයි කියන එක, අභිනිවේෂණය කරනවා කියන එක සම්පූර්ණ අද මේ sannivedana කරගන්න අමාරු පණිවිඩයක් වාටපත් වෙලා තියෙනවා. වෙන විදිහකට කියනවා නම් ඒ මුලින්ම දානයෙන් කාය කාය කාය දුෂ්ටත්වات දුෂ්ටත්ව නතර කරන්න පුළුවන් කියන එක තේරිලා කියනවා. ඒක ඇත්ත කතාවක් ඇත්ත. නමුත් ඒකෙන් කෙරෙන්නේ කාය දුෂ්ටත්වات දුෂ්ටත්ව නතර කිරීමයි කියන එකට සමාදම් වෙන පිළිසක් නැහැ. ඒක පින්කම් කර කර ඉච්චම චක මේක කරන්නේ මේ පවරන් ගැලකීම සඳහා කියන එක මතක නැහැ. ඊට පස්සේ එහෙම කරලා යම් කෙනෙක් සීලෙට ගියයි කියලා හිතමු. සීලයෙන් කරන කාය වචන දෙක හික්මවා ගන්න මේ හිත හදන වැඩේට යන්න පාර කපා ගන්නයි කියන එක මතක ගන්න. එහෙම නැත්නම් කියනවා සාමයේ අවිපටිචාරත්ථය ආනන්ද කුසලාන සීලන්නේ කියලා සර්වඥ දේශනා කරන කුසල සීලය අනිවාර්යයෙන්ම විපිලිසර බව නැති කිරීම නම් සමාධිය සඳහායි. සීලය සීලය සඳහා නැති. සීලය සමාධිය සඳහා. ඒ සමාධියදී මොකද වෙන්නේ? අර ඊගාතින මනෝ සංකාර, කාය සංකාර, වාචික සංකාර නතර වුණාට පස්සේ මනෝ සංඛාර සංසිඳන. සංසිඳන උඩ පාළු ගතියක් දැනෙනවා. අරමුණ නොබේන ගතියක් තියෙනවා. කරගන්න දේ මොකක්ද කියලා දන්නේ නැති ගතියක් එනවා. වල්මත් වෙච්ච ගතියක් එනවා. අන්න ඒකට එළඹ වාසය කරන්න ලොකු සත්පුරුෂ ගතියක් ඕන. අන්න ඒ ගැත්තෙන් බලනකොට මේ සූත්‍රයේ නැත්නම් මේ ගාථාවක තියෙන අර්ථයේ මේ ඥාන පිරින් ભેදයක් පැවිදි පැවිදි ભેදයක් නැහැ. බෞද්ධ බෞද්ධ ભેදයක් නැහැ. නමුත් මේ අර්ථකථනයේ වැරද්ද නිසා උගාක් වෙලාවට මේ ඩම්පින් කරන ඇත්තෝ ඒව නොකරන ඇත්තෝ පහත් කළ සලකන මට්ටමට යනවා මේ ඩම්පින් නොකර මේ ඉඳීම අධාර්මිකයි මසුරුකමක් ලෝභකමක් කියලා. කිසිසේත්ම නැහැ. ඒ මිනිස්සයා ඩම්පින් නොකරුවාට භාවනාදී කුසල කර්ම කරනවා නම් අයිට වැඩි ලොකු වැඩක් වෙනවා. ඒ ලෝභේ නිසාවත් මේ මසුරුකම නිසාවත් නෙවෙයි. නමුත් භාවනා කරන කට්ටියගේ අරමුණ හොඳට පේන වෙලාව හොඳ විදියට අරමුණ නොපෙන්න වෙලාව අන්දමන්දයක් විතරක් කියවන ලෝකයක් තියෙනවා. ඒක මේ භාවනා ලෝකේ තියෙනවා. උන්නෝ දුර්මතේ දුරු කිරීමත් බාකමාරුයි. ඒකට හේතුව ගියත්ංග පැත්තෙන් එතෙන්දි විශේෂ හේතුවක් වෙනවා. ඒත් ජීවත් වෙන්නේ කාය සංකාර වචී සංකාර කලබල ලෝකෙක. ඒ නිසා භාවනා නැගිටලා වැටෙන එක පාරිම කරබල ලෝකෙට වැටුණාට පස්සේ මේ නිසද්ද ලෝකයේ මේක ඇතුළේ ලොකු ප්‍රාසය නිසා නිකන් හොදෝද මැඩි දෙමිලා සිද්ධ වෙනවා. අරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා විවේක වෙලා ඉන්නවනම් භාවනාව නැගිට අය කය කුප්පන වචන කුප්පන දේවල් අඩු නම් අර ඇති කරගත්ත සමාධිය ටික දුරක් ගෙන යා ගන්න පුළුවන් නම් මේකේ ඥානක සලකා බලන්න පුළුවන් ගතියක් වෙනවා මේ අනික් කටියක් තරන් හිටලා ඉන්නේ මොකටද සංසිද්ධිච්ච කාය සංස්කාරය එහෙම සංසිද්ධිලා තියාගන්න සංසිද්ධ වචී සංකාර සංසිද්ධිලා තියාගන්න ඊළඟ මනෝ සංස්කාර සංසිද්ධිල පැත්තටයි අනේක වෙන්න ඕනේ කියන ඒ ආభాෂය අමාරුයි ඊ ලෝකේ ගන්න ඒකට හේතුව පරිසර සාධකවල තියෙන බලපෑම. හොඳ තීක්ෂණ බුද්ධිය තියෙන කෙනාට නම් මේක තේරුම් ගන්න පුළුවන්. පරිසරය එහෙම වුණාට අපිට තියෙන්නේ මේ ඇති කරගත්ත සංහිඳියාව වැඩෙන ආකාරයට ඉදින්දා ජීවිතය සකස් කරගන්න. එහෙම සකස් කරගන්න නම් බුදු වජර බුදු වචනය අන්තිම අවශ්‍යයි. සර්වඥාචර්ය පෙන්ලා දෙන මේ ආනුභව වැඩපිළිවෙල. ඒ ප්‍රයත්න කරන පිරිසක් එක්ක ඇසුර අවශ්‍යයි. ඇසුර අවශ්‍ය කරන යනකොට 10 15 ගන්න එකක් දෙකක් කරේ. ආය 10 15 ගන්න එකක් දෙකක් කරේ. ආනේ මේකම කර කර යනවනම් එන්නේ එන්නේ කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර කියන සංස්කාරයන්ගේ සංසිඳීම සිදු වෙනවා. කාය සංකාර කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳීම. අනිකුත් කායේ කොච්චර සෙල්ලම් තිබුණත් ආශ්වාස ප්‍රශ්වාස දෙක නැත්තම් කාය නැතිලා. ආ කාය පවතින බවට, සත්‍රාණික බවට තියෙන අන්තිම අඩුම ලාංඡනීය ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙනවා කාය සංකාරය. පචී සංඛාර කියන්නේ විතක්ක ਵਿਚාර දෙක කතා නොකල ඇතුළත කචකටේ ඉන්නේ චතරක තියෙන්නේ විතක්ක ਵਿਚාර. ඒ දෙක තියෙනවා නම් භාවනා පැත්තෙන් බලන්න කතා කරනවා වගේම ඒකම තමයි ලොකු වෙන කතාවට යන්නේ. ඇතුළේ ඇතුළත කතාව තියෙනවා නම් දොඩමලු බව ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙකේ ලකුණ. ඒකේ සංසිද්ධියම තමයි අරමුණක හිත දාලා මොළට මොන දාලා එන්නේ. මනෝ සංඛාර කියලා පෙන්වන්නේ වේදනා සංඥා දෙක එතකොට මේ සැප වේදනා දුක් වේදනා අමතක කරලා අදුක්කම සුඛ වේදනා දිහාට යන්න යන්න යන්න යන්න වේදනාවක් තිබුණාට ඒකෙන් කිසි කයක් නැති ආදිලා සංඥාවල් තිබුණට දේවල් අතර තෝරන ගැටි නැති වෙච්ච ගමන් ඉබේම සංඥාවල තියෙන අර දෙකක් වුණා දක්වන ගැටි නැතුව සියල්ල කෙරේ සමසිත මධ්‍යස්ථයේද පවතිනකොට මුලින් සිද්ධ වෙන්නේ සංඥා වේදනා දෙක හිරියට ගැනීමක් පමණයි ඒක තමයි මනෝ සංකාර සංසිඳෙන්නේ. ඒක තමයි සමතයෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට පස්සේ මේකල් කරගත්ත වේදනා සංඥා දෙක සම්පූර්ණයෙන්ම දුරු කිරීම අනුශේ වශයෙන් කියන කොටස් දුරු කිරීම විපස්සනා සිදුවේ. අන්නේ විදිහට යන විදිහ බලනකොට පින් කිරීමට වඩා පව් නොකිරීමයි ජීවිතය කියන්නේ. පව් නොකිරීමයි ශාස්ත්‍රීය පැත්ත කියලා කියනවා. පව් නොකිරීමයි ආධ්‍යාත්මික පැත්ත කියලා කියන්නේ. ඒක දැනගත්තොත් අපිට ඇත්තට මේ අහවල් දේ නිසා මට මේක කරන්න බෑ කියලා කිසිම නිදහසට කන්නාවක් ඉතුරුපත් වෙනවා. පින් කරන්න ගියොත් නම් අපිට ඉතින් කාලය ඕන කරනවා, ධනිය ඕන කරනවා, වාහන ඕන කරන කියනවා ගොඩාක් දේවල්. පවු නොකිරීම සඳහා සියලු අංගෝපකා අංගෝපාංග සහිත යන්ත්‍රාගාරයක් අපිට ලැබෙන්නේ. ඒ දේ කෙනෙක් දෙවි අපිට පුරුදු කරන්නේ. අපිට කරලා තියෙන තාම පින් කිරීම නම් රැස් කිරීමක් එකතු කරලා තියෙනවා. ඒ පින් කිරීමේ රැස් කිරීමේ අර්ථය පව නොකිරීම සඳහා ප්‍රයත්නයක් කියන පැත්තෙන් ගත්තොත් අපි දන්නවා අම්මගේ තනිය නැත්තම් අපි රබර් සූප්පුවක් දෙනවා බබාට ඇඳිල්ල එළියට එන එක නතර කරා. ඒ රබර් සූප්පුවේ කිරි නැහැ. ඒක අර මේ තනිය වගේ තිබුණාට සූප්පු කරලා ඉතින් තමන්ගෙම කියලා කහ විතරයි එන්නේ වගේ පින් කිරීම කළා කියන්නේ පවුන කිරීම වැයක් කියන කරනවාක් විතරයි. ඉතින් යන බාට මේ ශාසයේ කය සංවර කරගන්නවා. වචනේ සංවර කරගන්නවා කියලා කියනකොට බෞද්ධයන්ට නෙවෙයි අනිකුත් සංඝයාටත් ඒක අලුත් දෙයක්. සංඝයා කියලා කෙනෙකුට වහගන්න මේ හාමුදුරුවෝ සාන්තයි. මේ හාමුදුරුවෝ මේ නිශ්ශබ්දයි කියලා. ඉතින් බුදුරජාණන් ඔන්න ඕක තමයි උඹලා ආදර්ශ කරගන්න ඕනේ. පින්කම් කරාට පින්කම් ඇවිල්ලා කියන පෙර ගහන්න දබල මේ දවුල් ගහන්න කොළිවන් දාන එක නෙවෙයි කරන්න තියෙන්නේ. මේ සත්තු දුසුන අඩු කරපල්ලා. ඇතුළේ කච කටේ අඩු කරපල්ලා. නිශ්ශබ්ද වෙලා කියන. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මුනි කියලා කියනවා. බොහෝම කලාතුරකින් වචන කියන්නේ අනවශ්‍ය මේ ශබ්ද ගන්න කියනවනම් අත්‍යච්ච වචන දින අමෝග වචන දින කියලා උදාහරණයක් වචන දෙකකුත් නැහැ දිව දෙකේ වචනත් නැහැ හිස් වචනත් නැහැ ඉතින් අන්නේ වෙටි බලනකොට මේකේ අමාරුකම කියන්නේ මෙන්න මේ විදිහට කය සංහිඳුවාගෙන වචනේ සංහිඳුවාගෙන චික සංසිඳිලා එනකොට ඒක දරන්න නම් එසේ මෙසේ පාරමිතා ශක්තියක් තිබිලා බෑ. එසේ මෙසේ පුහුණුවක් තිබිලා බෑ. එසේ මෙසේ සූදානමක් තිබිලා බෑ. සෑහෙන සූදානමකින්, සෑහෙන පුහුණුවකින්, සෑහෙන පාරමිතා ශක්තියෙන් පිටකොන්දක් තියෙන කෙනාට විතරයි නිස්සබ්ද වෙනකොට ප්‍රීතියක් ලැබෙන්නේ. එක තැනකට යනකොට ප්‍රීතියක් ලැබෙන්නේ. හිතේ අරමුණු නැති වෙනකොට ප්‍රීතියක් ලබන්නේ. ඒ අර කුසලසෝප සම්පදා දන්නේ. ඒව වාසය කරන්නේ. ඒ ලැබිච්ච දේ තමයි බුද්ධ ධර්ම උච්චවනස් අගය කර දෙකේ කියන්නේ. ඉතින් ඒ නිසා අනික් කට්ටියත් කතා කරනවා, මෙයක් කතා කරනවා. එක එක එක එක ව්‍යාපාර වල පැටලෙන. පැටලෙන පැටලෙන වෙන්නේ මේ ලෝකයේ කෙලසනවා, තමනුත් කෙලසනවා. ඊට පස්සේ ඒකෙන් ඇති වෙන රැව් පිළිලයි. ඒකෙන් ඇති වෙන නාද නින්නාද නිසා මතු ආත්ම දක්වාම කර්ම මේක රැස් වෙනවා, සංස්කාර රැස් වෙනවා. ඒක නතර කරගන්න පුළුවන් නම් ඉතින් ඒකට චෝදනාවක් වෙනවා. මේ වැඩ පිළිවෙල මේ නීරස ඒකාකාරී ආත්මාර්ථකාමී වැඩ පිළිවෙලක්. ඒකට නම් හැබැයි උත්තර නැහැ. භව නොකර ඉන්නවා කියනකොට කියන තියෙන ඒක තන්නේ කරන ඇතුළත සිදුවෙන ආත්මార్థකාම විදිහට කියන භව නොකර සිටීමට අපිට කිසිම අඩුපාඩුවක් මේ ජීවිතේ නැහැ. කිසිම කෙනෙකුට මොනම තරකින්වත් ඉදිරිපත් කරන්න බෑ. මට මේ භව නොකර සිටින්න බෑ මෙන්න මේක නිසායි කියලා. අපිට පින් කරන්න බැරි අඩුපාඩුවක් තියෙනවා. නමුත් ඒ භව නොකර සිටීමේ තියෙන පූර්ණ මනුෂ්‍ය නිදහස පූර්ණ මානව අයිතිවාසිකම අපි බුද්ධ විඳින්නේ නැත්තේ පින් මාර්ග නිසා, පාරමිතා මාර්ග නිසා, පුරුත මාර්ග නිසා, සූදානම් මාර්ග නිසා. සූදානම් නම් මේ සිදුවන සෑම ආභාග්‍යයක්ම දීතින සෑම පරාදයක් තුළම අපිට විවේකී තියෙනවා. ඉතින් මේක බොහොම හොඳයි. ඒක වෙච්ච එක තිබුණට වැඩිය හොඳයි. අර තම්බි කියවන ඔටෝ පෙරලිච්චාම අර පැත්තට වැඩි මේ පැත්ත හොඳයි කියලා. ආ මේක දැන්නේ කර තමයි යෝගා කරන්නේ. උරුම භික්ෂුත් කියන්නේ. මේ දෙතිමුණ අයවලට වැඩිය හොඳයි දැන් මේක. තිබුණට වඩා විවේක වෙනවා. කරන්න යන්න මම මයි මම දාගලා තියෙන්නේ. ඒක ඇත්ත තමයි කාරණාව. නමුත් මේක දුන්නට බාර ගන්න යැයින පාරමිතා ශක්තියෝම පෙර ඇසුපිරු ඥාන අවශ්‍යයි. මේක වෙන්න බලාපොරොත්තුක් තියාගන්න. මේක තමයි වෙන්න ඕනේ. මේක තමයි මට ලාභය කියලා හිතා ගන්න බැරි වුණොත් ඉතින් අපි හිතන්නේ මේ කවුරුට කරපු පොඩි විනයක්. නැත්නම් පරණ කාර්මයක් පරිසම් දීලා. ඒ නැත්නම් දියෝ දාප කරලා මුඛා හරි පිටට දාන්න. නිසා මේ පැමිණි දුක් හැම එකක් තුළම බැලිලහක් තියෙනවා. ඔය සෑම අතුරු වලාවක් තුළම රිදී රේඛාවක් තියෙනවා. අන්න ඒක දැක ගන්න නම් පින් කිරීම කියන එක නරක නෙවෙයි. හැබැයි ඒක පවු නොකිරීමට පිටිපස්සෙන් තියන්න. ඒ නිසා අපි කටයුතු කරනකොට නිතරම බලන්න ඕනේ මම මේ කරන වැඩේ කායිකව මම අනුන්ට කරදර කරන, තමන්ට කරදර කරන, මත්තර කරදර කරන, දැන් කරදර වෙන වැඩක් කරනවා. වචනේ වශයෙන් අනුන්ට තමන්ට කරදර කරන මත්තර දැන්න කරදර කරන වැඩක් කරනවා මේ හිතවිල්ල වශයෙන් එහෙම නැත්තම් මේ ලෝකෙ මේ චිත්තක්ෂණේ විනාශ වෙලා ගියත් අපිට කරන්න දෙයක් නැහැ අපේ හිතේ නෑ එහෙම රටලවිල් එකට කාය වචී මනෝ සංකාර නැහැ ඉන්නේ ඒකට තමයි මේ පුහුණුව ඉතාම අවශ්‍ය කරන්නේ ඉතින් ඒක හරි අමාරුයි ඉතින් මේකේ පිනක් තිබිලා බෑ ඉතින් මේකේ ඥානකින් නෙවෙයි මේක තේරුම් ගන්න පුළුවන් නේ මොකද මේක ආත්මේ නිෂේධනය කරන බරක් නැතන කියන්නේ වැඩ කරන්නේ නම් කැටපට ගහගෙන පෞෂත්ව ඉදිරිපත් කරන පණින්න වෙනවා. මට පුළුවන් මං කරන්නම් කියලා. නොකර ඉඳලා සෑහෙන නිහතමානීකම, සෑහෙන ධර්ම ගෞරවයක්, සෑහෙන සත්පුරුෂ ගතියක් තියෙනවා. ඉතින් අපිට මේක බයකටවත් නෙවෙයි. අපිට මේක මේ නෝන්ජකමක් විදියට. නමුත් දේශනාවේ සඳහන් කරන්නේ ඒකයි බුදුහාමුදුරන්ගේ පණිවිඩයේ සියලු පාඩම් වෙන් වෙන්න එතකොට කුසලයක් කියලා වෙනවා අන්නේ නෙළඹ වාසය කරන්න ඒක තමයි වැඩේ එතකොට බුද්ධ ශාසනය සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මොනම සුදුසුකමක් අතලට ගිල්ලා. ආහාරදී අඩු ගැන මොනම දෙයක්වත් නැහැ. හැබැයි මෙන්න මේ විදිහට කට පෙරලා පට පෙරලා මේ සක්ක සම්‍යක් දෘෂ්ටි ඇති කරගන්න. සම්‍යක් දෘෂ්ටි ඇති කරගන්න ඕනේ. ඉතින් අවස්ථාව අප්‍රමාදීව අවස්ථාවේ ප්‍රයෝජන ගන්න පුළුවන් තත්ත්වෙට එන්න පළවෙනි දවසේ පළවෙනි පියවරේ බෑ. ගෝ උත්සාහ කළා. වැරදිලා වැරදිලා වැරදිලා තමයි සංසාර බය අනුව කටයුතු කරන ළමයි එන්නේ මේ විදිහට පවුන කිරීමේ වටිනාකම. ඒක ඔය මේ වෛද්‍ය ශාස්ත්‍රය ව්‍යාගත සොක්‍රටිස් ලියලා තියෙනවා first do no harm කියලා. දොස්තර මහත්තයෙක් ඒක ඉස්සල්ලාම මේ සමාදන් වෙන්න ඕනේ. වෛද්‍ය ශාස්ත්‍රයේ දොස්තර කෙනෙක් වෙන්න දිවා ප්‍රකාශ කරන්න ඕනේ මොනම හේතුවක් නිසාවත් මම වැරද්දක් කරන්නේ පළවෙනි දේ මට කරන්න තියෙන්නේ මම මේ හානි කර දෙයක් කරන්නයි කියලා. ඒ නිසා දොස්තරවන්ට කවදාකවත් බෑ ඒ ලෙඩා කැමති වුණත් අකමැති වුණත් ඒකට හානි කර දෙන්න ලෙඩා ඉල්ලුවත් කරන්න බෑ. ලෙඩා ඉල්ලලා තිබුණත් මට මේ මාරු විඳින්න බෑ මම මරන්න කියලා ඒ ආය පළවෙනිම සාක් කියලා තියෙනවා. ඒක තමයි බුදුරජාණන්සේගේ සීල පුදුරන්ගේ ශාසනයේ සබ්බපාපසා කරනවා. ඉතින් ඒක මන්ත්‍රයක් විදිහට පාවිච්චි කරනවා. ධර්ම ගැම්මක් තියෙනවා. ඒ මම මට ඒ පැත්තේ ලාභකේ හිටියා කිව්වා මේ ඒ ඉදේට යනකොට ඒ ගෙදර පොඩි දරුවා අඬනකම නිසා මුළු ගෙදරම කැම්බිලා. මොන විදියෙන්වත් එයාගෙට ගියයි කියලාවත් බැටි ගෙදර වැඩි හිටියව කතා කරනවා මොකද හේතුව දතේ ගත්තමක් ඇවිල්ලා. මරරඩහනවා. ඊළඟට පීරිසිට වතුර ටිකක් දාලා අතුරු කොනේ ටික හතරක් තියලා ඇඟිල්ල තියෙන සම්බවවසා කරන කුසලසොප සම්පදා සචිත්ත පරිවර්තන ඒ සම්බුද්ධාන කරන. සම්බවවසා කරන ඇඟිලි හතර තියෙතියා 100 සැරයක් වතුර ඔතට දෙන්නේ. ඒකේ ආදාරකමක් නැහැ දත්තේ ඉන්න පණුව බුද්ධ ශාසනය දන්න කෙනෙක් නෙවෙයි. නමුත් ඒ දී කරනකොට ගෙදර ඔක්කොම මිනිස්සු සාන්තිලා දරුවගේ දෙට ටිකක් වහන්න පුළුවන්. ඒකලා ඒක මන්ත්‍රයක් වෙලා තියෙනවා මොකද මේ গুপ্ত බවක් මේකේ තියෙන්නේ. අපිට පුරුදු කරලා තියෙන්නේම අවුස්සන කුප්පන ඉදිරියට යන දවුල් ගන්න වැඩ. බුදුරජාණන් උගන්වන්නේ ඔක්කොම කරන්නේ බැරි නැති කමට. පුළුවන් නම් මේ නිකන් නිකන් හිටව. නිකන් මේ නතර කරන හිටව. ඒ නිසා මෙන්න මේ විදිහට අපි මේ ධර්ම දිගේ ඉදිරියට යනකොට යනකොට යනකොට පැහැදිලියට බොරදීකට කිීමේ පාප කර්මයෙන් නිමෙන්න. පැහැදිලිය හිම ගලන් ගන්න පැත්ත වෙලා බලන්න. මේ බලහිතය කියලා කිසිම අපරාධයක්වත් එහෙම කිසිම චෝදනාවක්වත් වෙන්නේ නැහැ. අපිට වෙලා ඉන්නේ මොනවා හරි කරන්න කියලා කරන කරන්නේ මොනවාද? අර පැහැදිලි සංකර කරන එකයි බොර කරන. ඒක ඔය ගලාගෙන ගලන දෙයන්ට ගණ්ඩාල දෙන එකයි තියෙන්නේ. අද දැන් අපපාර පස්සා කරනවා කියන්නේ පිළිකායක පුර කරනවා කියන්නේ. හරියට කනවල පිළිකාව කියලා කියන්නේ වැරදි ආහාර ගැනීම, වැරදි ඇඳුම් ගැනීම සහ වැරදි මේ ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ දෝෂය. නිකන් ඉන්නකොට මොකක්වත් වෙන්නේ නැහැ. ඔය දැන් සාමාන්‍යයෙන් කියන මේ පොළොන්නරුවේ බෝඩ් එකක් දාලා තියෙනවා මේ වඳුරන්න කන්න දෙන්න බැරි ලොකුට. ඒ මොකද රිලෝන කවදාකවත් පිළිකා හැදෙන්නේ නැතුළු උන් කන්නේ ස්වභාවික දේවල් මිනිස්සු කන දෙයක් හරි දුන්නොත් පිළිකා තමයි දෙන්නේ. ඒ පරිේශණ ඉවර වෙනකන් කරුණාකර මිනිස්සු කන කෑම මේ සත්තුන්ට දෙන්න බෑ කියලා දෙනවා. මොකද මේ සත්තුන්ගේ පිළිකා නැහැ. ඉතින් මනුස්සයා මේ හික්කාජාල කියලා හොයාගෙන ඉන්නේ තාම අමාරුවෙන් පිළිකාවක් තමයි. මේක හොනක නැති වෙන්නේ නැති වෙන නේද? ගෙදර ගියාම ඉවරයි. හිටපු තැනට ගියාම පිළිකා නැහැ. එනකන් ආපහු පරිණාමයේ පස්සට ගියා නම් වඳුරෙක් වුණා නම් පිළිගන්නේ නැහැ. මේ සෑම දෙයක්ම ඉල්ලගෙන ගන්න පරිප්පුවක් තියෙනවා. ඇදගෙන නාන නෑමක් තියෙනවා. කිව්වහම මොකද මොකද වගේ මොකද අර උපාදි කියන කට්ටියට ඒ වගේ ඉහළින් මට්ටමට ඒ දරහව කඩාගෙන වැඩලා. කඩාගෙන ඉන්නට බැල මේ වගේ කඩගෙන වැඩනවා වැඩන්නේ මහ පොළොවට තමයි. එතන හොඳයි. උඩ යන්න ගියොත් තමයි ඔය පස්සට මම ඉන්නේ අර දැන් මේ තවරාලු දිවි ලෝකේ ගියා වගේ. ඒ හිතේ පරිසරයේ කොටක් නැහැ. මේ මෙල්බන් පැත්තට ඇහෙනවද දන්නේ මේ කතා කරන ඒවා නැත්තම් චෝදනා දිනනවද දන්නේ හොඳයි කනකරන රටන කියන්නේ ඒකයි සතිය නැති වුණා කියන්නේ කුරුනේ ඔකුයි කියලා වෙන රටක කෑරියක් තිබ්බා ඒක ඉස්සලා රටේ නැතේ එහෙමයි අද්දික අද්දික වික්‍රාණ ඉස්සලා රටේ නැතේ මෙල්බන් කටේ ඇහෙනවද කෙනෙක් කෙනෙක් නෑ යදායෝ ලයින් එක තියනවාද ඇහෙනවද? ඇහෙනවා පයින්ලා සාද හොඳට. ආ හොඳයි හොඳයි. මේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපි මම ආරාධනා කරනවා මේ පැත්තට මේ ගාථාවට සම්බන්ධ මූලධර්ම ටිකක් ඉදිරිපත් කරගත්තේ කවුරු හරි මේ ඊටමතරෝ හෝ ඒ සම්බන්ධව හෝ තම තමන්ගේ භාවනා සම්බන්ධ මොනවාට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඊයේ සංඝ අත්‍යවම දින සාහනයට පස් කියන්න ඕනේ හරි වුණා. මේ රද්දයක් නෑ ඒක ආස්තාව ගන්න. ඉමයි සාහනන්ත මම බොද්ධාංග ධර්ම දේශනාව අහනකොට සාමනාස්ති උපේක්ඛා සම්බෝධිය ගැන කියන වෙලාවේ සාමනාස්ති කියනවා සාමනාස්ති ඒ බොද්ධාංග ධර්ම ගැන කියන වෙලාවේ සායනාට කියනවා එක එක එක එක වෙලාවෙදී ආස්තන ඥාන එහෙම එක එක ඥාන අවස්ථා ගැන කියනවා සංඥාත් දැන් භාවනාතරකින් යනකොට සමහරවිට හිතනවා දැන් මේ එහෙම බැරිලා කියමු කියලා හිතනවා එහෙම ඒක කෙනෙක්ව හිතනවා කරදරයක් වගේ කියලා ඒකට පොඩ්ඩක් අවවාදයක් දෙනවා නම් සායනාංශ. ඔය ඇත්තටම අපි අර ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය තරුණ භාවනා කරන යෝගාවචු ගොඩාක් වෙලාවට සිද්ධ වෙනවා. මොකද අපි ආයෝජනයක් කරන්නේ වැඩි ලාභ සහිත ව්‍යාපාරක තමයි ආයෝජන කිරීමේදී ඒ නිසා වහා ප්‍රතිඵල දෙන එක ප්‍රතිඵලය හොඳ වුණත්, කල්ලි දෙන වුණත් මොකක් නම් කරන වහා ප්‍රතිඵල දෙන එක ආයෝජන ශිෂ්ටේ ගොඩක් ජනප්‍රිය පැත්තක්. ඒ වගේම තමයි භාවනා කරනකොට මේ භාවනාවේ මේ ජීවිතයෙන් ප්‍රතිඵල ලැබෙනවද, නිවන් දකින්න පුළුවන්ද කියන එක විශාල සටන් පාටක් වෙනවා කියනවා. ඉතින් ඒක අපි ඇත්තටම අගය කරනවා මේ භාවනා සඳහා භාවනා කරන වෙනකොට මේ ජීවිතයෙන් ප්‍රතිඵලයක් සඳහා භාවනා කරන කට්ටිය පරෝජනේ කළකලා කරනවා කියලා. ඔබ හැබැයි මල පෑන්නාට පස්සේ ටිකක් ඉස්සර වුණාට පස්සේ මේ අද දවසේ භාවනා කරපුවා හම්බෙච්ච ඥානෙ මොකද්ද? දවස් 10ක භාවනා කරපුවා හම්බෙච්ච ඥාන මොකද්ද? දවස් 45 භාවනා කරපුවා හම්බෙන්නේ මොකද්ද කියලා ඕක තව තව තව කඩ කඩ ඒ ඒ වෙලාවේ හම්බ වෙන දේ බලන ඉන්නවා මිසක් කෙරෙන දේ කෙරෙන්නේ නැහැ. භාවනාවේ සතිය නැහැ. ඉතින් ඒ නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ මේක මේ ප්‍රතිඵල අපේක්ෂා කිරීමේ නැත්තම් මේ හේතු කිරීමේ, ගනුදෙනු කිරීමේ, කේවල් කිරීමේ වැඩ පිළිවෙලක් තියෙනවා. හැබැයි මේක 100%ක් නැති කරන්න බෑ. ඒක ස්වභාවික දෙයක්. එතකොට මතක තියාගන්න ඕනේ මේ කේවල් කිරීම නිසා අනිවාර්යයෙන්ම හිත අනාගතයට දුර පටිසංකණයක් ඇති කරනවා. මේ කුහුලක් ඇති කරනවා. ඒ නිසාම වර්තමානයේ හිත කැඩෙනවා. මූල කර්මස්ථානේ හිත කැඩෙනවා. ඒ නිසා Tamanට වැටහෙනවා නම් මේ මම හිත බලන්නේ මම දැන් ඇවිල්ලා තියෙන තැන කොහෙද කියලා පරීක්ෂා කරන ඥානයක් කියලා. ඒ කියන වැරද්ද තුන් පැත්තකින් දකින්න ඕන. එකක් තමයි මේ අනාගත සැලසුමක්. දෙක තමයි කූලක් එකට ඇති කරලා තියෙනවා. හිත කූල් කුසු කූල කියලා කියන්නේ කුතුහලයි. කුතුහලයක් ඇති කරනවා. තුන්වෙනි කාරණා තමයි Taman ගත්ත මූල කර්මස්ථානේ ගිහිලා. මෙන්න මේ කාරණා තුන මේ බොහොම සංවේදීව බලන්නේ තුනේ එකක් අහු වෙනවා තමයි. එතකොට හිතා ගන්න තියෙනවා මේ ඉස්සරහ කරන්න තියෙන වැඩ බලන්න ගිහලා මේ වර්තමාන මොහොත නැති කර ගැනීමක් කියලා. එතකොට ඒ කකටිරුකම මොඩකම නැති කරලා ඊට මීට වැඩිය හොඳයි වර්තමාන මොහොතේ පවතින එක කියලා කරන්න මතක් කරගන්න එක. ගුරුවරු එහෙම මතක් කරන කරන්නේ මොකද්ද හේතුව මේ භාවනා කියන එක ප්‍රතිපදායි එකක් කියලා පෙන්වන්නට ඒ තුලින් මේ ගෝලයාගේ ශිෂ්‍යයාගේ උනන්දු වැඩි කරන්න ගත්තා. ප්‍රතිපත්තන සූත්‍රය දේශනා කරලා ඉවර වෙලා මේ ඉස්ලාම් ਸਰවඥාන්ස කියනවා ඒ කායන අයම් එකේ මගේ සත්මංගෝ සත්තාන විසුද්ධිය කියන මේක එකම මාර්ගය කියලා. ඊට පස්සේ කියනවා මේකේ ආනිසංස හතක් තියෙනවා. සත්තාන විසුද්ධිය, ශෝක පරිත්‍යාග සමතික්‍රමය කියලා හරියන රාජ්‍යෝ ගෙවීමේ ක්‍රමයට ප්‍රතිපත්තන දෙන්නේ. මේක කාලා බලලා හරණ සාධිකවා. අපින් ගුරුකම වැරදි නැට මොනවද ඉස්සර පත්‍ර දෙන පැහැදිලි දාගෙන චිත්තවසඟ සුවඳ දූපේ ඒකාන්තයෙන් වැඩි හරියනවා හරි ගියාම ධාත්වයේ ඉනේ කරනවා මේක කරලා බලලා හරනම් ගෙවන්නේ ඒ ධර්මතම බුදුරජාණන් සතිපට්ඨාන ශූල ඉන්සා කියලා කියනවා මේක මෙන්න මේ අන්ධාත ශූල කිය. නමුත් අපි හැම ගන්න හුස්ම පාසාම කොච්චරක් සත්‍යයේ විසුද්ධිය සිද්ධ වෙනවද කොච්චර ශෝක පරිද්දවා වෙනවද කියන එක හොයන්න ගියොත් හුස්ම ගැන හිත යන්නේ අර ලැබෙන ප්‍රතිඵලය ගැන කල්පනා කරනවා. ඉතින් ඒක ධර්මචනසෝ කරසූපමේ පරසූපමාව කියලා උපමාවක් වෙන්න දීලා තියෙනවා. ඒකේ මේ සංයුතනිකාය සඳහන් වෙන සූත්‍රයක්. ඒකෙදි මේ කෙටි පොරොවේ උපමාව තමයි පෙන්නන්නේ. වැය නෑ මේකට කියන්නේ මේ කෙටේදී කියන වචනේ පාවිච්චි කරනවා අත්පොරෝ කියන වචනේ පාවිච්චි කරනවා පරසු කියන පාලි වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒක මේ වඩුවා කෙටි පොරොවේ අනිත් පැත්ත මීටර මීටර පාවිච්චි කරනවා. මේ පැත්ත නියනටයි කැත්තටයි හැම දෙයකටම මේක පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරගෙන ඉන්න වෙලාවේදී කෙටි පොරොවේ නියම වැඩ ගන්න වඩුවා නිතරම ගන්න. ගාලා මේක හොත්තට දිලිසෙන්න තියාගෙන ඉන්නේ. මෙහා පැත්තට මිදියට ගන්නවා අර පැත්තෙන් ආවොත් ඕන දෙයක් කපා ගන්න හදාගන්න. කොච්චර මේ බුරුමෙන් දැකලා තියෙනවා මුදුරට ගෑවිලක් කියලා බලන්නේ මයිල් කපලා බලන්න. ප්‍රේෂර් එක ගන්න මයිල් කැපෙනවා තමයි වැඩ ගන්න. ඉතින් මේ ගගා වැඩ කරන වැඩ කරනකොට ක්‍රම දෙකකින් මේක ක්‍රියාවක් බව තේරෙනවා. එකක් තමයි මිට අතට මැදිලා පොලිෂ් එක. මිට ගන්නකොටම කඩෙන් ගත්ත ගමන් ඔය ඔකේ මේ රාස්තුවේ පාර තියෙන්නේ. ගොරෝසු පාර. වැඩ කරන වැඩ ගන්නකොට මුලි පොලිෂ් වෙනවා. ඒ වගේම තලයේ දිලිසෙනවා. හොඳට දිලිසෙනවා. ඉතින් මේ මනුස්සයා නිතරම ගානවා වැඩ ගන්නවා අර එහෙම කරනකොට කිසිම දවසක ඒ මනුස්සයා හොයන්න නැතුළු මේ එක සැරයක් අතින් ගහනකොට මිට කොච්චර පොලිෂ් වෙනවද කියන එක ගොවි ඒ බඩුවට වැඩක්. ඒකේ මේම ගානකොට ගානකොට මේක කොච්චර ගෙවිලා යනවද කියන එක යාර වැඩකුත් නැහැ. එයා ගන්න ගෙවීම නිසා තීක්ෂණ බව වැඩි වෙනවනම් අත ගන්න අත ගන්න මිට අතට හුරු වෙනවනම් කරකට නැති වැඩේ යනවා. මොකද මේ ගිහිලා ගිහිලා ධර්මතාවයේ සඳහන් කරන දවසක මේක ඉතින් අම්මා තාත්තා පුතාට දෙනවා පුතා මහුරාට දෙන කල ගිහිල්ලා ගාලා ගාලා ගාලා කවදා හරි මේ මිට ගිහිලා යනවා නඩ ගන්න බැරි ගන්න. ඕක ඊගාට කැලේ තලලා විසිකරන්න තස්සත්තරකාරී ගාවට යන්න ඕනේ නැහැ කියලා කියනවා. වැඩ ඉවරයි ඉවරයි කේතුවසිකේ විසිකරනවා. අන්‍යවයි තමයි ගෙවිලා ගෙවිලා ඉවරනාට පස්සේ විසි කරලා දානවා කියන එක ආය වෙන විශේෂඥ උපදේශ ඕනේ නෑ. ඔය ගෙවීම වෙනකොට වැඩේ වෙයි. ඒක ගංගාව. ඒක තමයි වැඩගන්නේ කියන එකයි තියෙන්නේ. ඒ කොච්චර ගෙවෙනවද මෙහෙම කෙරුවත් බාල පරම්පරා කීයක් ඔක වැඩ ගන්න පුළුවන්ද? මේක හොඳ වටිනා වාහන කියලා මේක වැඩ ගන්න තුමික තැම්පත් කළා තියාගෙන ඉන්නේ. එතන මම පුතාට කියලා මම වැඩ ගන්නනේ මොකක්වත් වඩුවයි ගන්නද. ඒ ගාන ගාන පාර ගෙවෙනවා. නමුත් එච්චරයි දන්නේ. ඒ නිසා මේ ඥාන ගැන කල්පනා කිරීම අද ඇත්තට මේ වසංගතයක් කරලා ඒක නිකන් බෝවින රෝගයක් වඩපත් වෙලා තියෙනවා. එක එක වට යොමු කරන. යොමු කරලෙවල ශිෂ්‍යයොත් කොලරුස ගන්නවා, ගුරුතුත් කොලරුස ගන්නවා. ඉතින් හරියට කියනවා අපි දැන් අද භාවනා කරන්නේ මේ සම්මස්සන ඥාන භාවනාව. හෙට උද්‍යාපේ ඥාන භාවනාව. ඉතින් අර ඔකට එක දවසක් අර ටිකක් පරණ කතාව. ඒ ඉස්සර කාලෙත් කොහොම තිබිලා තියෙනවා වගේ. ඒ මොකද හේතුව එක දවසක් ගෝලෙකුට මේ ඔයගේ පාඩම් කරනකොට කිව්වලු අද ඔයා උදයබ්බේ ඥාන භාවනා කරන්නේ. ඩකේ දරේ උදේ වයන් උදේ වයන් උදේ වයන් කියන පාඩය. උදේ වයන් උදේ වයන්. ඊට පස්සේ කපටයන් ගිහිල්ලා යෝග ගන්න භාවනා කරනකොට මේ මානසික උදේ කියන එක දන්නෙත් නෑ වය කියන එක දන්නේ නෑ උදයක් බයන් උදයක් බයන් කියලා ගියා. දැන් අපි කියන උදයක් බයන් කියලා තමයි. ඔහම ඉන්නකොට මේ ඇත් දෙක ඇරලා බලනකොට කොකෙක් කයිල වතුරට බැලනවා. ඒක පාලියෙන් කියන්නේ උදක කියන වතුරට බක කියලා කියන්නේ කොකාර. උදක බකන් උදක බකන් කියන වචනේ උදයප්පයන් දෙක පැටලුණා. කියපු අවචන දැන ඉන්න බාහන උදක බකන් උදක බකන් උදක බකන් උදක බකන් හන්දරකම් උදක බකන් උදක බකන් කියන ගිහලා ගුරුවරයා ආවට ගාලා දැක්කල් දැක්කල් මොකක්ද උදක බකන් ඉතින් ගුරුවරයා කල්පනා වෙනවා මොකද උනේ ගෝලයට කල්පනා වෙනවා මොකද උනේ එච්චර තමයි ඉතින් අපේ අපේ ගෙදර හිටියා ඉස්සරහ දෙමළ කොළුවේ. ඒකට හදිසිය දවසක මේ වින් එකක් එන්නේ. ඊක රෝදේ تعلق කරගෙන යන ගමන් කොහරි ඊකට හැතැම් දුම් කාලකට යන්න මේ කඩේට යන්න. බයිසිකල් රිම් එකක් تعلق කරත බෑ. ඒ රිම් රිම් රිම් රිම් රිම් කියන වින් වින් වින් වින් වින් කියන්නේ රිම් රිම් රිම් රිම් රිම් රිම් කියලා තමයි වෙන්නේ. ඉතින් අර ප්‍රීති කියලා කඩයක් වෙලා. මේකට ගිහලා මහත්තයා කිව්වා මෙහෙම ටීචර් කිව්වා රින් එකක් ගෙනියන්න කිව්වා. ඉතින් ඒ මුද්‍රාකට දන්නේ නැහැ. ඉතින් බිස්නස් එකේ කොහොමද කරන්නේ? ඊට පස්සේ ලියුම පොල කෑලා දෙනවා ටීචර් රින් කියන්නේ මොනවද කියලා කොලයක් දීලා අතෝ වෙලද. ඉතින් රින් නෙවෙයි වින් කියලා කිව්වට පස්සේ එකක් දීලා. කටපාඩම් කරන කරන ගහන් ආදි වගේ පොත්ත සිලිප් වෙච්ච ගමන් කොයි පැත්තට යනවද දන්නේ. ඒ නිසා උදක බකන් වෙනවා වැඩි. මේක මේ මේ අපි ඇත්තටම සුත්‍ර මේ වශයෙන් කරන්නේ අපි මොකක් හරි මන්ත්‍රයක් ඉස්සර කටපාඩම් කරන එක තමයි. කටපාඩම් කළේ ඒක අර්ථය අරගන්න. අත්හැරගන්න තමයි ක්‍රියාවට නැගෙන්නේ. නමුත් අර ප්‍රෝජන සලකලා යන මනුස්සයාට ක්‍රමික වර්ධනය කරනකන් ඉන්න බෑ. එයාට ඕනේ ගෙඩි කඩලා හරි ගමන්න දුම් ගහලා ඉක්මනට මාකට් එකට දාන්න ඕනේ. ඉතින් සර් කිරි වැඩිලා කිව්වහම නැද්ද ප්‍රශ්නයක් නෑ. හැබැයි දුම් ගැහුවොත් මේ අමු විදි උනත් හිතේ. ඔය භාවනා ඥානවලත් එහෙම එකක් තියෙනවා. මම දන්නවා පහතර පදනේ මට අයිලේ කිව්වා චතුර්ථ ඥානේ චතුර්ථ ඥානේ වගේ එකට හැත්තටම කියන්නේ. උදුරටි වල අදිස්ථාන කරන්න කියලා පළවෙනි ධ්‍යාන මෙහෙම දෙකයි තුනකට ඇත්තටම යනවා. ඊපස්සේ මනස ඇත්තටම හක කරනවා මේක මොකද උනේ කියලා. ඉතින් ඒක ගන්න සඳහන් මේ ඒ පැකේජ් ඇත්ත ඇත්ත නෙවිලා ඇත්තට මොකද උනා. චතුත්ථ ගියා. මොකද කරන්නේ මේ කොහේ තියෙන දෙයක් ගැන මේ කතා කරන්නේ. අල්ලලා බලන්න පුළුවන් නම් කිරලා මැල්ල බලදැයි මොකක්වත් නැහැ. ඒගොල්ලෝ අපේ මනස අපිට වංචා කිරීම විතර කැට වැඩක් සා මේ සුන්දර මේ විචිත්‍ර දෙයක් මුළු ලෝකෙම නැහැ. ඉතින් ඒ විදිහට අපි වංචා කරගන්න තමයි අපි මේ নানা ප්‍ර දේවල් කරන්නේ. එන්න තමයි මායා වංචා විඤ්ඤා මායා මර්චිතේර. ඉතින් මේ භාවනාවත් වගේ මායාවක් වඩපත් කරගත්තොත් ඉතින් මම හිතන්නේ හරි අමාරු කොට ගන්න අමාරුකත්වයකටපත් වෙනවා. ඒ වගේ මේ පුද්ගලයා මේ මේ කියන්නේ අන්දිනවයි කියලා කියන්නේ ගුණාට අන්දිනවයි කියන්නේ. ඉතින් අඳගත්තට පස්සේ හරි විකාරයි. උසුළු විසුළු ස්වරූපයක් කරන්න පටන් ඊට පස්සේ මනුස්සයා මේ වැඩගත් වැඩකට ගිහිල්ලා මේ මොකද උනේ කියන එක ඒකට නොගිය මනුස්සෙන්ට රජයට විහිළු සපයන නැත්නම් කොන්තරත් කමෙන්ට රටට විහිළු සපයන බාටපත් නිසා මුදුවේට මතක තියාගන්න මේ ඉස්සරහට අදින ගතිය ඒ තරුණ හිතේ බටහිර චින්තනයේ හැටි. ඒක කෙලෙසයක් මිස ඒකට පොර දාන්න යන්න නරකයි. ඒකෙන් අදහස් කරන්නේ මේ ඥානවර්ධනය කියන එක නෑ කියන එක. තියෙනවා. ඒක වෙයි. ඔබ කරන්න තියෙන යුතුයකම් ටික කරපන්. පන්සල් විතරම කියන්නේ ඔබ හේතු සම්පාදනය කරපන් ඵල අපේක්ෂාවත් තියාගන්න එපා. ඵල අපේක්ෂාව තණ්හාව. ඵල අපේක්ෂාව එනකොටම අපේක්ෂාවෙන් අඳුරා ගන්න මේ කාටත් වෙන දෙයක්. ඒක දෝෂයක් නෑ. ඒක මේ මොකද කියලා හොයන්න බැලලා ගත්තොත් හරියම අමාරුවට පත් වෙනවා. ඒක හැබැයි ඔය මේ සංකාරෝපේක්ෂාඥාන කියන එක නම් ඒ තේ දෝෂෙන් අඩු එකක්. ඒ වෙනකොට දකින්නේ මේ ඵල අපේක්ෂාව සංස්කාරයක්. ඒක නිසා උපේක්ෂාව වෙනවා. නමුත් අර මේ විශේෂයෙන්ම නාම රූප පරිච්ඡේද පච්ච පරික්ඛා කියලා ඔය අඳුල තියෙන මුල් ඥාන සම්මසන ඥාන තැනට යනකොට ඔන්න පටලැවිල්ලේ අන්තිම කෙලවර. නිසා සම්මසන ඥානෙදී ගුරුවරයා වුණත් තීන්දුව කරන්න ඉඩ තියෙනවා. නිසා මාර්ග ඥානයක් ලැබලද ඒ තරමටම හොඳට කරුණු තේරෙනවා. හැබැයි පුංචි මාංශ ගන්නේ කරාප වශයෙන් තමයි තේරෙන්නේ. පොදුවේ සාමාන්‍ය ලාවට තේරෙන වෙලාව. හැබැයි ඒක සතුට ගොඩාක් වැඩි මොකද ආධුනිකයා. මේ ගාක් කෙලෙසයි හිටපු කෙනෙක් අර සිටින පුංචි පෙළ ගැස්ම හැඩ ගැස්ම ඊට ලොකු වෙනස්කම් ඇති කරන හැබැයි ඇති වෙලා නැහැ. ඇති කරන්න පුළුවන් බවට හැකියාව පහළ වෙනවා. හැකියාව පහළ වෙන කටේසක. කටේසු ඉච්ඡාව කියන්නේ ලොකු තන ඉතින් අන්නේ වෙලාවල් වලට භවනා කරන්න යන්න එපා කියන. මේ පරිසරෙත් මෙහෙම ඉන්න නැත්නම් එළියට ගිහිල්ලා කියන්න ගත්තොත් කියපාන්න ගත්තොත් ආර්ථික වැඩක් වෙනවා. ඒ කියන්නේ අර මේ මේ ලොකු වෙච්ච ගමන් ගෑන ළමෙක් ඉතින් ගෙයින් ඉලකට ආවා. පුරුෂාන්තරයට ගියා වගේ. එතකොට ඒ ආරසාවක් නැතිනවා. ඒ ආරක්ෂා නැතිවෙනාට පස්සේ ඒකට කටේ සම්බියත් එළමඩ තේරෙන්නේ නැහැ. මේ සල්ලාගින්ගේ ඒකතුරක් වඩපත් වෙනවා. ඒ වගේ තමයි අර සම්මසඥාන කියලා කියන්නේ මේ හොඳටම මේ පළවෙනි වතාවට අනිත්‍යත්‍ය දුක්ඛත්‍ය අනාත්මේ ලාවට මේ ඥානතොට පේන වෙලාව. ඕන දෙයක් බලපුවා ඒක පේන්නේ. හැබැයි මේ ගැඹුර දැකලා නෙවෙයි. ඒක පෙළ ගැහෙන වෙලාව. මුකෙන් සම උගෝර ඉතින් තෙපර බලන්න. හුඟක් කල් හිටිනවා. ඒකට කමක් නැහැ. අව탁සේරු කරන්න කියලා. ගුරුවරයාට කියලා දෙනවා අව탁සේරු කරන්න කියලා. එහෙම කරන්න. ඒකට ශිෂ්‍යයක් කරන්න තියෙන්නේ එහෙම හිතෙන එක භාවනා කරනකොට හැටි. ව්‍යාපාර කරනකොට හැටි. නමුත් මේක උඩගෙඩි ජීවිතු අයසෙලොන් ඉනිම්බම් බඳිනාගේ උසස් කළ යුතු එකක් නෙවෙයි. දැනගෙන කටයුතු කරනවා නම් තීරණ පටන් අරගන්න අපි කොච්චරක් අපේ මාන්නේ අපේ පෞරුෂත්වයේ අපේ සක්කාය දිට්ඨිය පෝෂණය කිරීමට වැඩ කරනවා. ඒක ඒකෙදි පරිසර වෙන එක තමයි උපදේශයක් වශයෙන් කියන්නේ. ආදරණීය කර්මස්ථාන භාවනාවේ බලාපොරොත්තු බලාපොරොත්තු නැහැ කියලා කියන්නත් බෑ. අපි ඇත්තටම සතිපට්ඨාන මුලදම කියනවා සත්තාන විරුද්ධය රෝග පරිද්දවන සාක්ෂිකමයි දුක්ඛ දෝමන සත්තානමයි ඥාය සාධිකමයි නිබ්බාන සාක්ෂිකමයි. ඒක සර්වඥාන්සේ මේ සතිපට්ඨානේ ආගේ වැඩි කරන්නේ මිනිස්සු ඒකට ඇසලා ගන්න කරමු වැඩ. ප්‍රතිඵල පෙන්නනවා. ඒකේ ඒ ප්‍රතිඵල පෙන්නුවාට ඒක මතක තියාගෙන ඉන්න මේක මේ සත්‍යයට හේතුයට බාධා වෙනවා. සත්‍ය පිටන්න කලින් මේ චිත්‍රය හිත හදාගන්න ඒ වැඩේ කරනවා. සත්‍ය පිටවට පස්සේ සමත භාවනාදී පෙන්න හැම වෙලාවෙදීම මේ අතීතය වෙන හිත අනාගතයට දුවන හිත රාගයට වැටෙන හිත ද්වේෂයට වැටෙන හිත නින්දට වැටෙන හිත කුලප්පුලිට කියලා හිත හයක් තියෙනවා. ඒ හයතම නිතරම අපි වැටෙනවා. ඒ කියන්නේ පාර දෙපැත්තේ තියෙන කාණු දෙක වගේ එහාට වැටෙනවා මෙහාට වැටෙනවා. අන්න ඒ වෙලාවට ඒකීන කිත්තු තත්ත්වයක් අල්ලගන්න ලකුණු තුනක් තියෙනවා. අපි මේ කතා කරන්නේ අනාගත ප්‍රතිකංකන චිත්තා විකම්පිතං කියන එක. මම දැන් හරි මට බෝලයක් තම ගුරුවරයෙක් තම්මන බාහමතන තම්මන ක්‍රමයක් තම්මන පරියන්ගේ තුලයි දැන් හරි මම දැන් ඉන්නේ මෙතන තමයි කියලා අදිටක් උඩට යනවා. ගිය ගමන් හිතේ කුතුහල ජනක වෙනවා. කුහුල් දනවනවා. ඒක පූල් දාන්න එක්ක කුතුහල දනවන කරේ තේරුම් ගන්න ඕනේ ඔන්න පිටපත. එහෙම නැත්නම් මම හිත අනාගතයේ සැලසුම් කරන්න කියන අදහසින් අල්ලලා. එහෙම නැත්නම් අරමුණ දැන් පිට පැනලා. කිනේ තුන අල්ලගත්තට පස්සේ නැවත කරන්න වෙන්නේ ආයෙත් නගෙනලා කොම් පැත්තක දාලා අර ගත්ත මූල කර්මස්ථානේ මෙනේ කර කර ඉදිරියට යනවනම් අන්නර වෙන පාපේ සිද්ධ වෙන්නේ පාපේ සබ්බ පාපශා කරන කියන වැඩේට ආයෙ පාරක් ඇති. ඒක ඉතින් අර තමන්ම තමන්ගේ මෙන්න මේ වැරද්ද අල්ලගන්න දිනුනේ දවසේ එනකොට මේ පුදුල සූදානම් වෙන උපක්ලේශ පිළිබඳ වැඩ කරනවා. කියන්නේ උදේ බේනානි කරන පස්සේ උපක්ලේශ වැඩ කරනවා. උපක්ලේශ වෙනකොට ප්‍රීතිය ආවත්, සතුට ආවත්, උපේක්ෂා ආවත් එකක් මෙනෙහි කරන්න කියනවා. ඒ නැත්තම් මේ වගේ තමන්ම තමන් අනකාරකමකට අදි탁ෂිරෝට යන මේ බොරුවලක්, ලණුවක්, ප්‍රෝඩාවක් වඩපත් වෙන්න පුළුවන් මේ ඉන්ද්‍රිය ධර්ම පවා. ඒක පවා මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යමින් තමයි මේ උපක්ලේශ දෝෂි නතර කරගන්න. ඡානේ බලාපොරොත්තු නැතුණා කර්මොන දිහා බලාගෙන වල බලාපොරොත්තු ඇති. මුලදී ඒ කියන්නේ බලාපොරොත්තුවක් නැහැ කියලා. දැන් මෙනෙහි කිරීම තුළ උනත් බලාපොරොත්තුවක් නැතුණා මෙනෙහි කිරීම තුළ නු බලාපොරොත්තු ඇති කිරීමනේ මනසේ ජීවිතේ ස්වභාවය. මෙනෙහි කරනවා කියලා කිව්වම මෙනෙහි කිරීම කරන්න අපිට ශක්තියක් ඕනේ. ඒ ශක්තිය වැය ගන්න අවල් ප්‍රෝධනය ගන්න. මොකද්ද ප්‍රෝධනය? අර මොනේ හිත පවත්තන. පවත්තන එක හොඳයි. මේක මට වේවා කියලා ඒකත් මේකම හේයාවක්. එහෙම කරගෙන කරගෙන යනකොට එහෙනම් දැන් මෙච්චර වෙලා හිරුවන් දැන් නම් කොයි ඇරි වගේ ඇද්ද? එතකොට අර පාදේ තාත් පිට පොට ගිහින් අතරුබාරකට වටලා අනුගාන මම මේ විපස්සනාද කරන්නේ. නැත්නම් මම මේ සමථයද කරන්නේ. අර විවිධ ඇකිලිවද හොඳ නැත්නම් ආනාපාන හොඳ ඔයගේ සමාලෝචනයකට යනවා හිත. ඒ හැම වෙලාවකම හිතා ගන්න මේක හිතේ තියෙන ආවතුර ගතිය මේක තීනට වැඩි හොඳයි කරලා දැක්ක යනවනම් නැවත නැති කියලා මූල කර්මස්ථානේ කියන්නේ. කියන කියන යනකොට තමයි තියෙන වඩාම අවුල් වෙලාවල් වල හිත සංසිඳවන්නේ හිත මේ සම්ප මේ සංහිඳියාවරපත් කරන්නේ ආනාපාන කිම්බීම හැකලින් පොළු කය දිහා බැලීමද සද්ද ඇහිීමද කියන එකෙන් හොඳට තේරෙනවා තමයි මෙතෙක් පාවිච්චි කරපු මූල කර්මස්ථානේ මෙන්න මේ වගේ අතුරු පාරකට ගියේ හිත ආපහු නියම පාරට ගන්න කොච්චර උදව් කරනවා කියන්නේ. ඒකෙන් තමයි මූල කර්මස්ථානේ දෙවෙනි වතාවට තමයි සමාදන් වෙන්නේ. සරණ යන්නේ. මේක කන්දක් අගිනකොට අතේ ගෙනින හැරමිකයක් වගේ මේකට ආවයි කියලා කියන්නේ හරි පාරට. මේකට ආවයි කියන්නේ gedara ආවා. මේකට ආව කියන්නේ මධ්‍ය ප්‍රතිපදා කරනවා කියලා මූල කර්මත්තට ඉස්සලා ගන්නෙ. අතුරු වෙන ප්‍රතිවනක් මැදට ගන්නනේ. ඊට පස්සේ මේ උතුරු තරුව වගේ මාර්ගදර්ශකයක් වඩපත්. වැරදිලා නම් පාර හදාගන්න මූල කර්මත්තාන හේතු වෙන. ඉන්නේ ඉන්නේ ඉන්නේ කොට මූල කර්මත්තාන කියන අර විවිධාංගීකරණය නිසා ආධාරණ පටන් අරගන්නේ මෙන්න මේ අතුරු අන්තරවල විතර. ඒක හරි මේ තමන් කරන වැඩේ තමන්ටම නම්බු වෙන තමන් ගත්ත කර්මස්ථානේ හරි බව වැටෙන්න වැටෙන්න වැටෙන්න වැටෙන්න භාවනාවට ලැබිච්ච ගතිය වැඩි වෙනවා. හරි ඒක එතකොට තමන් සතිය වැඩි දියුනේ. ඒ කියන්නේ සතිය සුපතිච්චිත භාවයට යනවා. සතිය ඉච්ඡිත ගන්න අඛණ්ඩ භාවයට යන්නේ ඔය වගේ නිකන් පටන් අර ගන්නකොට අතනින් මෙතනින් එන සතිය මේ වගේ පැත්තෙන් ඇවිල්ලා ඒක නිකන් ආරක්ෂක මුර දේවතාවක් වශයෙන් වගේ ඕනෙම ආරක්ෂාවට මූල කර්මස්ථානේ හිත පවත්වන එක විතර නෙමෙයි කාගයන් ද්වේෂයක් මොකක් ආවත් වෙන කෙනෙක් අපිට චිත්ත පීඩාවක් දුන්නත් මූල කර්මත්තානේ ගිය ගමන් පුරුදු අරසාවක් යනවා. ඒකවල තමයි හිතනවා මේ එළියට ගින්න ආශ්‍රමයට වැඩිය පුළුවන් තරම් මේක ඇතුළේ ඉන්නවනම් මට බුදුන් දැක්කා වගේ කියලා වෙනකට වඩා අර භාවනාවට නැමියාවක් ඇතුළට නැමියාවක් සීල සමාධියට නැමියාවක් වැඩිනවා. බාහිර තමයි කුසලතා එළිය පිළවන්නේ නේද? වැඩ පෙන්වන්න යන්නේ. ඇවිල්ලා පුළුවන් තරම් අර මේ ආරක්ෂාව සලසලා කියලා පරිස්සම ඉස්සර වෙනවා. වැඩ මෙන්න පැත්තකට ගිහින් පරිස්සම ඉස්සර වෙන්න බලන්න. ඒක තමයි සතිය මේ ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් බාටපත් වෙන්නේ. අන්න ඒ වගේ මේ අතිරේක ලාභ ලැබෙනවා මූල කර්මස්ථානයේ. ආනාපානසති භාවනාවේ වන්නකොට ඒ ලබන උපස්ථාන වැඩෙනවා. ඒ අමතරව මේ උපස්ථාන කායන පස්නා ඒ ඒවා ආනාපාන සතිය පාලන කරන සම්පූර්ණ එළවලට අපි වැටෙනවා. ඒ කියන්නේ වැටෙනවා කියන එකද ප්‍රකාශයක්ද කරන්නේ වැටෙනවාද කියන ප්‍රශ්න ගන්නවා. ඒක පිළිබඳව ඇත්තට මූලික වගකීම ඉස්සල්ලාගේ ගුරුවරයාගේ විදියට. ගුරුවරයා යොදවනවා Taman කියන Taman කියන ওই කියන විදිහට යන එකයි කියන්නේ. යනකොට යනකොට වෙයි කියන විශ්වාසයක් තියෙනවා. ඉස්සල්ලා විශ්වාසයට අහුරු වෙන්නේ නැහැ. හැබැයි මේ තාවුරුකි ගුරුවරයෙක් වෙන්නේ. ඒකෝර ගුරුවරයා කෙනේ විශ්වාසය යනවා. ඉස්සෙල්ලා අපි කරන්නේ අරමුණ අනික් අරමුණ අදින් කරලා මූල කර්මත්තන හිත දාගන්න එකනේ. හිත දාගන්නකොට දාගන්නකොට වැඩියෙන් වෙනවද අසල අරමුණත් එක්ක ඇසුර වැඩි වෙනවා. ඇසුර වැඩි වෙනත් එක්ක අරමුණ ලං වීමට. වෙන අරමුණ නෙවෙයි මේ අරමුණට කිට් වෙනවා. කිට් වෙන කිට් වෙනකොට අරමුණ නිකන් මතු පිට දර්ශනය විතරක් නෙවෙයි මුණත නෙවෙයි අරමුණේ ඇතුළ පේනවා. උදාහරණයක් කියනවා අපි සම්භාෂණයකදී පෙරහැර බලන්න කියලා කවුරු හරි අසු කරනවා. ඊට පස්සේ අපි ඒ බුද්ධ රජක සම්බන්ධීකරණ වල නැවත නැවත හම් වෙනකොට අර ඉස්ලාම දකෝ පුද්ගලයා තුළ ඇතුළේ ජීවත් වෙන මේ ආරාග චරිතයක්ද ද්වේෂ චරිතයක්ද වැඩි කල් ගෙන යන හොඳ කෙනෙක් නැද්ද කියලා අපිට බොහෝ අසුර තුලින් මෙයා අර ඉදාහ හේදි දකපු දේවල් වලට අමතරව දකින්නවනේ ඒක අර පැයේදී කොච්චර විශේෂද උඩ ගන්න බෑ බුදුහමරණ පුළුවන් අනේ බොහෝ කල් අසුර කරනකොට මේ අරමුණ පිළිබඳ යනකොට යනකොට යනකොට ඒක යන්නේ අතුරට එකම ආරකට ඒ තමයි රූප කර්මත්තානේ අපි මූල කර්මත්තානේ ගන්නේ රූපනේ. ඒකනම් මේක මතු පිටින් ගෑණියක් වුණත් පිළිගයක් වුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ඇතුලේ තියෙන හතර මහා ධාතු විතරයි. ඒක යා හොදන්න දෙයක් නැහැ. ඒ නිසා වැඩිපුර ඇසුරු කරාම කරාම කරාම කරන්නේ හිතේ ධාතු මනසකට. ධාතු මනසකාරය තමයි රූප කර්මත්තා. කියන්නේ තකායන පසනක. ඉතින් ඒක අචේතනික වෙන්න පුළුවන් සචේතනික වෙන්න පුළුවන්. මූල කර්මස්ථානය වෙන්න පුළුවන් පහුවෙනකොට තේනවා මූල කර්මස්ථාන කියන ආනාපානෙ හිත තියාගෙනකොට සද්දයක් එනවා. දැන් මේ සද්ද බාධාවක් නේ. භාවනා භාවයට දෙනවා මූල කර්මස්ථානේ හිතයත් හතර මහ භූතෝ මේ ඇවිල්ලා බාධා කරන සද්දෙත් තියෙන හතර මහ භූතෝ. වේදනාවක් දැනෙනවා. මේ වේදනාවට සම්බන්ධ දැන් හිතේට බලනකොට එතරම් තියෙන උණුසුම් ගති කම්පන චන්දර ගති. ඒකවල තියෙන මූල කර්මස්ථානේට පිට හිතිය ධාතු වශයෙන් නම් භාවනාවේ කැඩිල්ලක් වෙන්න ඕනේ. අර විනිවිද දකින දර්ශනයෙන් බලනකොට ඇවිල්ලා බාධා කරන්නේ කායනුපසනාවම තමයි. එතකොට ආ ඉස්සර විතර සාධාරණ කතා කතා කරන්නේ. තමයි නිඳ කරගන්නේ. කොච්චිකේ ධාතු මනස්කාරය බල බල ඉන්නකොට තමයි හොඳට හිතත්තම් පත් වෙනවා කායත්තම්පත් වෙනවා චෝදන බහුල අඩු වෙනවා. tempත් වෙනවා tempත් වෙනකොට ඒ tempත්කම තුළින් තමයි හිත රූප කර්මස්ථානයකට යන්තර සිුම්මේ. ගියාට පස්සේ යර අනුසංගත සිසිල් ගති කම්පන තන්ත්‍ර ගති වින්දනයක් තියෙනවනේ උණුසුම වෙඳින්න නම් සීතලකට හේතු වෙනවා. කම්පනයක් වෙඳින්න නම් නිශ්චල භාගයට හේතු වෙනවා. එතනින් යාම බර ගතියක් නම් කාලු ගතියකට දෙක සංසන්ද කරන්නත් අපිට දකින්න බෑ. අන්න ඔය සංසන්දනයේ වින්දනයක් තියෙනවා. අර කොහොමද මේක නරකයි කියන්නේ. අන්න ඔය හොඳට රූප දිහා බලනකොට ඒ තුල තියෙන වින්දනය අපිට තේරෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කල මේ රූප කියන්නේ අනාත්ම වස්තුවක් මුරගාල එවුවා ගේනල්ලා එවුවා ලබු පිටේට ඒ පෙන්නනදී අපි විඳින තුල මේක හොඳයි මේක නරකයි කියලා පටව ගන්න. නමුත් මේ ලැබෙන්නේ ස්වභාවික විඳ. එංග තමයි අර්ථය ශීතල වෙනවා කම්පන වෙනවා ඡන්ද. අන්නේ විඳ ස්වරූපයෙන් බලනකොට වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවේ වේදනාව අනුව බලන සුළුතින් අනුශකෙන්ද මගේ වේදනා සුඛ වේදනා සුඛ වේදනා කියන ලේබල් අයිකන. ඒකට බලනකොට තේරෙනවා මේ වේදනාවකින් භාවනා කරන්නට කොයි වෙලාවෙත් තියෙනවා. එතකොට ඊටතදී හිත කම්පන ගතිවල තවත් අඩු ගියට පස්සේ ඒකට බලපාන චිත්තචෛසික ධර්මය. හිත කොටු වෙනවා. හිත කොටු වෙලා හිතේ ස්වභාවම පේන්න පටන් ගන්නවා. රූප පෙනුවත් ඒවා, රූප පෙන ධර්මය. වේදනා ගන්නවත් ඒවා හිත කියන මූලික පැතුම උඩ තමයි මේ දෙල්ලා යන්නේ. ඊටත් වැඩි අතලයකට තමයි චිත්ත කියලා කියන්නේ අචේතනික සචේතනික දෙකේ වෙනස මම පණ කියනවා. මෙන්න මේ පණ තියෙන ගැටිය, මැරිලා නැටි ගැටිය, නිින්ද ගිහලා නැටි ගැටිය කියන එක ඊටත් අඩිය මට්ටමට යනවා. ඒකෝට ඊට පස්සේ ඒකට කොයි දෙයක් හම්බෙන්නේ මම කියන කියන කන්නාඩිය නැතුව මෙව කොනසුම් කරනවා සිසිල් ගාන මේ විඳින හැටි මේ දාන හැටි කියලා ඒ ටික පේන්න පටන් ගන්න පසනවා කියන්නේ. එනිසාව ගැලවෙන හැටි ගලකට නිතර අවුල් ගැස වැටෙනකොට ගල පුපුරනවනේ. ක්‍රම රාශියකින් ගල පුපුර පුපුර ගිවි ගිවි යනවා. එච්චරයි. හැබැයි නිතරම අවුවට එන්නේ ඊකට අවශ්‍ය වෙනවා. ඊකට අවුවට එන්නේ මහගලක් කරපු කරනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මූල කර්මස්ථානේ පටන් ගන්න මේක යන්න පටන් ගත්තොත් ඒක මේ අපේ දක්ෂකම නෙවෙයි. සතිය කියන ආලෝකේ වැටෙන්න පටන් ගත්තොත් නිකන් ලේසර් බීම් එකක් වගේ. උඩ තට්ටු කුඩු වෙනවා උඩ උල් වෙලා යනවා. ඊගාට ඇටේක විවෘතන. ඒක කුඩු වෙනවා. කුඩු වෙවි කුඩු වෙවි කුඩු වෙවි ඇතුළට ඇතුළට ඇතුළට යනකොට මේ කායන ප්‍රශ්න හදාගන්න පටන් ගන්නවා. ඊට පස්සේ වේදනා චිත්ත ධම්ම කියන විදිහට යනවා. ඒක සමහර මේකෙදී ඉතින් චිත්තාන වසනා මුල් කරගත්ත ඇත්තෝ ඉන්නවා. වේදනාන වසනා මුල් කරගත්ත ඇත්තෝ තියෙනවා. කොහොම නත් ඒ විකසිත වෙන ස්වરૂපේ ඒකේ මූලික විශ්වගත ස්වરૂපයක් තියෙනවා. ඒක තමයි භගවතනාචෝයි විසුද්ධි ඥාන වශයෙන් දේශනා කරන එක එක නේක නා දකින්න තම තමන්ගේ චරිතවල හැටියට ගන්න. සරලව බලාපොරොත්තු ඒ වගේම හොඳයි කියන එක එතකොට තව ඉතිරෙන්නේ කොහොමද හේවන්නද මම හිතන්නේ නේද විකටම අපි මෙනෙහි කිරීම කරනවා සම්බන්ධ අරවට එන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි කියනවා කියන්නේ ඒ වගේම අර බලාපොරොත්තු හරි ආශ්‍රය මොනවා හරි එනේවා එනිසා අදී මට හිතෙන්නේ ඉතින් විනය කිරීම කියන වචනේ අපි මේ මේ සිංහල ධාරාව ගත්තට වචනේ මානසිකාරය. කිසියම් දෙයක් අපිට දැනුම් ශේෂ්ත්‍රයට එන්නේ නැහැ මානසිකාරය. මේ ලෝකෙ කොච්චර දෝ දේවල් හිතේ නම් මේ වෙලාවේ හිත ගියේ කොතැනද? ඒක තමයි අපිට පේන්නේ. මොකද අපේ මානසිකාරයත් එන්නේ ගියා අපි කියන සාමාන්‍ය හිත ගිය තැන ආදරවලදී මාළිගාව දැක්ක. අන්තිම වෙලාවේ බලන්න බෑ ඒක ෂුවර්. ඊට පස්සේ අපේ මානසිකාරය එතන ගියාට ගොඩාක් දේවල් කිව්ටි මගේ මනසිකාරය කියන එක තමයි මට පේන්නේ මට දැනෙන්නේ. ඕක තමයි මට ආදාර වෙන්නේ කියන එක අපි කවදාවත් පිළිගන්නේ නැති නේද? අපිට වෙන්නේ ඔච්චරයි ලෝකේ. ඕක මීයකට පේන්නේ මීයකට මොඩේ මීයකට මොඩේ. ඉතින් එයාට දොස් කියනවා. මම දැක්කේ කාර්යය දැක්කේ. මේ මෙච්චර ලස්සන පෙනිච්ච දේ බලනකොට මම එතෙන්ද බලාගෙන ඉතින් මට ඒක වෙන්නේ යා වෙනකොට බලන්නේ වෙන එකක් කතා කරනවා. ඉතින් අපි දෙන ගන්න. එකම දේ දෙන්නෙක් බලනකොට තීන්දුව කරන්නේ මනසිකාරය. නමුත් අපි බුදුරජාණන් වහන්සේ කියන උඹේ මානසිකාවේ යන්නේකින් තමයි උඹේ ලෝකෙම වෙන්න බව දැනගන්න මානසිකයට අවධානය යොමු කරපන්. මෙනෙහි කරපන්. උඹ මෙලයි බලනවා අහනවා නෙවෙයි. කතරස බලනවා බලමින් ඉන්නේ. එයා මේ සංසිද්ධිත අහමින් ඉන්නේ එයාට වෙනත් වෙනවා. මගේ එක වෙන්නේ නිසා උඹ මෙන්න බලන බව දැනගන්න කියලා මහසෝනගේ ඔළුවයි කනයි එලයින් කරලා දෙන එකයි සතියෙන් කරන්නේ. මහසෝනගේ ඔළුව පිළිපසන්නේ එළියට දැම්මම මේ මම බලාගෙනකට මට පේනවා ඒ වෙන කෙනෙක් බලුවත් වෙන දෙයකට උදාහරණයක් වශයෙන් තන බිඳුවක් තන කොලයක් අග පිළි බිඳුවක් කියලා තියෙනවා මම මේ බලන කෝණේ දේතුන පෙන්නුනට අර බලන ඕනේ කවදාකවත් දේතුන පෙන්නන්නේ නැහැ දේතුන පෙන්නේ හරියට එක කෝණයකට විතරයි මේ කෝණයෙන් බලන ඉවරලා මම මෙයාට කිව්වොත් එහෙනම් උඹ දකින දේතුන්නේ පාට හතක් තියෙනවද හයක් තියෙනවද ඒක කොහෙද? ඇයි මිනිස්සු අර කනකොලාග තියෙන අර පිනිපින්ටි දේ තුන බේන්නේ? නෑ මට පේන්නේ නෑ. ඉතින් මේ මනස ගැස් පිළිමකට බනිනවා. ඒක පින් නෑයි කියලා කියනවා. ඊට පස්සේ කිව්වොත් ඔය ඉන්න ගමන් මං එන්නම් කියලා. ඒ මනස මෙතන තිබ්බොත් දැන් මට පේන්නේ. අපි මානසිකාරය යමකට උව වෙන්නේ ඒ මානසිකාර ක්‍රමයේ දක්වන ප්‍රකාශය තමයි අපි මේ ලෝකේ කියලා බාර ගන්න තියෙන්නේ. නමුත් ඒක දැකලා අපි ඒක මනින්න හදන්නේ මෙයා කියන වචනේ. මම කියන්නේ මෙයා උපු මෙයා මම යෝජනා කරපු යෝජනා නෑ ඉක්ක කරන්නේ නෑ. මේ මයින්ඩ් එක තරහ. මයින්ඩ් එක තරහනේ ඉවන්ස ලෝක දිහා බලන වෙන දෘෂ්ටි වලින් එයා පේනද එයා යෝජනා ඉක්ක කරන්නේ මගේ යෝජනා ඉක්ක කරන්නේ එයා ලැස්ති නෑ. ඉතින් ඒකද මේ අපි අතර ભેද කරගන්න එක තමයි පොතක් පොතක් කියන්නේ. පොතක් යන මේ කියන්නේ ඒක එකන දකින දෘෂ්ටි කෝණ අපිට තේරෙන්නේ. බුදු දනනා කියන ඒක උඹට පේනන්නත් බෑ. ඒක උඹට හදන්න දෙන්න උඹ දැන් ඔළුව යෙදිලා තියෙන්නේ කොහෙද කියන එක පොඩ්ඩක් පෙන්නලා දීපන්. ඒතර උඹට තේරෙයි උඹ බලපේ තමයි උඹට පේ. අන්න ඒක යොමු කරන්නේ මානසිකාරය කියන එක. මානසිකාරය කියන එකෙන් තමයි අපි ලෝකෙම වෙන්නේ. නිසා ඒකට පොඩ්ඩක් අවධානය යොමු කරගෙන ඉන්න. ඒකට එකක් වෙනවා. අනිත් එක කලවන්න යන්න වෙලාවක් නැහැ. අර ඔච්චර මොකක්ද කියන්නේ කියන්නේ බලන්න. මොකද මම දන්නවා මේ වෙලාවේ මම මේක ඇහුවා. ඊගාලේ මම දැක්කා. ඊළඟ රස බලුවා. අහන වෙලාවේදී ඒ සිද්ධිය මේ කණි දකින්න ගන්න එක කියලා මට පොඩි පෙට්ටි කඩේක බුක් කීපින් තිබ්බා වගේ. අද මෙච්චර බඩු වේලා වුණා මෙච්චරක් ලාභයි මෙච්චරක් පාඩු කියලා ඉස්සර මිනිහා පොතේ ලියන්න දැන් ලියනවා. ඉවුවම දන්නවා අද පෙට්ටි කඩේ ලාභයි. අද පාඩුයි කියලා. පෙට්ටි කඩ සාමාන්‍ය පොත් බීම තරන්නේ. අපේ තුවන්නේ කඩේ පෙට්ටි කඩේ පොත් දුවන්නේ නැහැ. උදේ නැතන කමන පෙට්ටි කඩේ උන බුක් කීපින් කරනවා. මෙතන ගනුදෙනු සිද්ධ උනායි කියලා. ඒකට දැනගත්ත එකේ බැංකල් ලකුණාද වැඩියෙන් හම්බෙන්නේ නැත්නම් දුම් කබල් ලකුණාද. කලබල වෙලා වික්කට මිනිහට ගණන්ට බුවත් කියන වැඩි මාකට් එකක් තියෙනවා දුම් කබල් වලට. ඒක ඩිෆරන්ස් එකක් වෙනවා. අපේ දුම් කබල කැට දෙයක් වුණාට කඩේ ඉස්සරහට යන්නේ බිස්නස් එකක් තමයි. එතකොට තමයි අපිට තේරුම් ගන්න ප්‍රෝජන සලකලා අපි යන වැඩක් දැන නැත්නම් මේ අම්මා කිව්වට තාත්තා කිව්වට පරිසරයේ කිව්වට සංස්කෘතිය කිව්වට අපි නටන්නේ. අන්නේ මානසිකාරය යොමු කිරීම තමයි ඒක බුදුජානකේ දේශනා කරන්නේ මේ තේරම මේ මානසිකාරයෙන් තමයි මේ දෙමවලා දෙන්නේ. නමුත් ඒක මනින්නේ අපි අනුගමනය. ඒ දෙක නැතිකරන්න කාගත් එකක් ලබා. ප්‍රත්‍යක්ෂයෙන් තමාත් දැකීමට යන්න මගේ මානසිකාරය මෙතෙන්ද කිය මම ඒකයි දැක්කේ කියලා ඊගාසරත් ඒක බලන්න. ඊගාසරත් ඒක බලන්න බලනකොට බලනකොට බලනකොට බලනකොට ඒක පිළිබඳව මේ සාහිත්‍යික වීම ගැල්වනයිස් වෙලා රේන්ෆෝස් වෙලා කරනවා. ඒකට මේ ඇවිල්ලා නෑ කිව්වට බය වෙන්නේ නෑ. මම අතගාලා කියන්නේ මම බලලා කියන්නේ ඒක ඇත්තට විශ්වාසය එන්නේ එන්නේ තේරුම් පටන් අර ගන්නවා. යමක් දෙස නැවතනාට බැදීමෙන් මානසිකාර යොදා බැලීමෙන් අපිට ඒක පිළිබඳව සැක කරන්න දෙන අවස්ථාවක් නැති වෙනවා. ඍජුවක් දැකීම කියන එක එන්න පටන් ගන්නවා. නමුත් මේ වස්තුව රාගකාරී දෝෂකාරී වස්තු වෙන්න එපා කියනවා. මධ්‍යස්ථ වස්තුව ගන්න. ඒතර වෙන්නේ ඒකාකාරී. ඒකෙන් තමයි අපිට කරගන්න බැරිලා තියෙන නිසා කරන හැම දෙයක්ම මෙනෙහි කරමින් කරනකොට පැටලෙන්න තියෙන අඩුයි පොල්ලතු බානකොට පොල්ලතු ගණන් කර කර බාන. කඩේට පොල් දානකොට ගණන් කර කර දාන. ගණන් කර දාන ගාන පැටලෙන්න තියෙන ඩාඩේ. කතා කරගෙන කරන්න පුළුවන් නම් හොඳයි. ආන්නේ තමයි මානසිකාරය කියලා කියන්නේ ගන්න කරන වැඩ ප්‍රමාණය අඩුයි. ඒ හැම වැඩක්ම සතියේ පොඟෝලා කරන්න පටන් ගන්නාම අපිට අපි කරන දේ පිළිබඳව විශ්වාසයක් එනවා. අපිට මේ පිළිබඳව අපිට පස්සේ නැවත බලන්න පුළුවන් ගැතිය. මේක මම හුඟාද නැද්ද කියලා අපිට ඒක පිළිබඳව වගේ කියන්න පුළුවන් ගැතියක් එනවා. දැන් මේ කරන වැඩ වලින් අපේ කිසිම නෑ අර පෙට්ටි කඩේ මෙවුවා තිබෙන්නේ නැහැ වගේ. බුක් කීපින් නැතුව වගේ ඔහේ දුවනවා. ගිහින් ගිහින් අතට බහැරලා බලනකොට කිසිසේත් මට රුචි අරුචි මොනවාක්වත් බලන්නේ නෙමෙයි මේ ලෝකයා කියපු රටේ තිබුණ රැල්ල හැටියට දුවල ඉවරයක් නැහැ. මිනිස්සු කරනකොට හොඳ වෙනවා කියන්නේ. හොඳ වෙනමයි නරක වෙනමයි කියලා වෙන් කරලා බලන්න. උඹ උඹ උඹ කාපු මඩ ප්‍රමාණය රාත්තල් ගන්න කියලා. ඒ උගව දිනේ කකවන්නේ. මොකද කලහරිය කන්නේම මඩමනේ. ඉතින් ඒක කවුන්ටින් හම්බෙන්න හම්බෙන්න මේන තියෙන අපේ තියෙන අතාර්කිකත්වය. අපේ තියෙන අපි නොදැන අපිට කරගන්න වහදමා ගැනීම. අපි අපි විහිං කරගන්න කක කරගන්න යන පේන. ඉතින් මානසිකාරේ ප්‍රතිඵල මේ මොනවද කියන්නේ? අව්‍යාජයි. හැබැයි අපි මනාපේ නෙවෙයි. අපි මනාපේ නෙවෙයි දකින්න හම්බෙන්නේ. ඒකේ හැම වෙලාවෙම පේන දෙන අපි ඉහි කරන වැරදි තර්ක ක්‍රම. ඒකට අනිත් මනුස්සය වැරදි කරුවා කියලා හිනහාවෙන්න මොන කතා කරන්න දෙයක් නැහැ. මේ ඔබ මෙච්චර සැලකිල්ලෙන් කරන දෙයක් මෙහෙමනම් අර රති නැති මනුස්සය ගැන කතා. ඒ නිසා මානසිකාරය තමයි මේ ඉර ඇඳලා වෙන්නේ. මානසිකාරයයි චේතනාවයි මානසිකාරය තමයි යෝර්ස් මානසිකාරය මෙහි කිලිම් කියන වචන දෙකම තියෙන ඕ මානසිකාරය. ඊට පස්සේ චේතනාවක් ඒ වගේ. චේතනාව ජවයක් සයින්දයක් යොමුට යොමු කරනවා. මානසිකාරයත් යොමු කරගෙන පිටිපස්සේ වගේ කියනවා. ආන්නේ විදිහට අනිත් එක විතක්කය. විතක්කයත් අපි අරමුණට දඟවනවා. ඔන්න තුන් වෙන් කරලා හොඳට දැනගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා දැන් අපි අතට ස්ථිර මිල කරලා. අපිට ඔය විදිහට කපන්න පුළුවන් වාහනේ දැන්. ඉස්සර නැහැ. ඉස්සර චේතනාව අපිට කිසිසේත්ම වග වෙන්නේ නැහැ. අපි මානසිකාරය කොහොමද යන්නේ කියලා මොනක් කරන්නේ. ඒක මේ පාරයන් යාර පාරයන් කරන්නේ. අපි කැකිලි රජුගේ කතාව තමයි. අරමුණු දඟන මෙනෙහි කරන එක තමයි. පිම්බෙනකොට පිම්බෙනවා කියලා කියනවා. හැකිනකොට හැකිනවා කියලා කියනවා. අරමුණ හිත නංගනවා. නැන්ගේම සඳහා ගුරුවරයා ගුරු ගන්නට ආයනට අරිපොදු විල ඔක්කොම ආයනෝ කියලා කියනවා. ආයනට අත දින ඔක්කොම ආයනෝ කියලා කියනවා. ඒතර සත්වේ රූපේ ඔක්කොමත් එක්ක අපේ හිතේ චිත්‍ර රූපයක් නැහැ. වැටලෙනවාද? ඒ ඒ තුන විතක්ක මානසිකාර චේතනා. ඔන්න කාරණා තුන පිරිසිදුනාට පස්සේ තේන අපි කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්නේ? යනවා කියන මොන දෙයක් වුණත් ඔය කියන මම උද්‍යාපේ ඥාන දෙන්නේ නැත්නම් මම චිත්තක්ෂණ කීයක් අතියෙන් හිටියද මට මූල කර්මත ඉන්න පුළුවන් මේ ඔක්කොම ඊළඟාරි කන්නේ අපි මේ තේරම චේතනාව. මේවා කරනකොට තේනවා අපි ඇත්තටම උදේ ඉඳලා හැන්දගෙනකම් කරන්නේ කාගේ එජෙන්ඩා කරද වැඩ කරන්නේ. අපි කාගේ න්‍යාය පත්‍රද වැඩ කරන බැලුවොත් අපි පහින්දින එක කරන්නේ. අපි බැලයෝ අපි මේ කඹුරණ එකක් කරන්නේ කවුදෝ පිටිපස්සෙන් කරන මෙහෙවනවා වගේ පේන. ඇත්තටම බලන්න කිසිම කෙනෙක් මෙහෙවන කෙනෙකුත් නැහැ. නමුත් අපි හරියට ආඩම්බරකම් කියන්න හදනවා බලනකොට කාගේදෝ න්‍යායපත්‍යක් නැහැ. ඒකට මේක මේක ඇතුලේ හරබද්ද කියන්නේ මේක ඇතුලේ මහ උපුසක් තියෙන. ඇතුලේ තීක් පිටක් තියෙන. අනේ කායන පස්සනාවේ ධාත්මනිකාරයට අනුමත අපි දැන් සාක්ෂියක් හෝ පිටෝ ඇතුළත හෝ බාහිරෝ පිටෝ කියන්නේ පිටුලදී ඒකකොට ඔය මෙතෙන්දි ඔය මහත්යගේ විදිහට ඉතින්දි ඔතන ඉතින්දි මොකද වෙන්නේ? ඒ කියන්නේ අපි ඔය දැන් ඉතින් පස්සනාව වෙනනේ අකිතාමල ධාතුමස්කාරදී අපි දැන් ආනපනේ බලන ගුරුරයා කියලා කියන ආනපනේ බලන දෝ කොච්චරලා ඉන්න පුළුවන් විනාඩියක් පුළුවන් විනාඩි 10ක් පුළුවන් කියලා කියන. ඒක ගන්න මේ ආනපන දෙකේ වෙනස අල්ලන්න පුළුවන්. ආස්වාද ප්‍රසාර දෙකේ වෙනද. ඉතින් මෙච්චර අවුරුදු 10ක් 18ක් අතර බලලා නැහැ. අහුවෙලක් නැහැ බලලක් නැහැ. හරියට මොකද කියන්නේ? එන ආස්වාදවල ආස්වාදිකට මෙනෙහි කරලා බලන්න. ප්‍රසාර වෙලාවේ ප්‍රසාර මෙනෙහි කරලා බලන්න. ඔය දෙකේ වෙනසක් තියෙනවා කියලා බලන්න. ඉස්සල්ලාම කියන්නේ නම් මෙනෙහි කිරීම දාලා බලන්න. වම වශයෙන් දක්න වශයෙන් කියන මිනේ කරපු දැම්මට පස්සේ කියන්න බුලයි නම් ආස්වාසලදී ආස්වාස මිනේ කරන මාද වැටෙන්නේ ප්‍රසවාසලදී ප්‍රසවාස කියලා කියනකොට නොකිය බැරි වෙනවනේ යාට මොකද උත්තර දෙන්න මේ කොටු දෙක පුරවගෙන වරේ බාහනා කරලා මේ කොටු දෙක පුරවනවා ඒකට යාට කියනවා ආස්වාස වැටෙන්නේ මෙහෙම ප්‍රසවාස වැටෙන්නේ මෙහෙම ආන්නේ වැටේ වෙනකොට ඒ මනසේ ආස්වාස විලාදී ආස්වාසද මානසිකාරයේ යෙදීමට තමයි ආස්වාස කියලා මිනේ කරන්නේ මිනේ කිරීමක් කියන එක විතක්කයක් කියලා කියන චේතනාව මේකට ගියොත් හරි වැරදි නැත්තම් වැරදි කියලා හිතෙනවා. ඒක ඕක කරගෙන කරගෙන යනකොට ගෝකල් කරනකොට තමයි මේ ටික තේරුම් ගැනීමට මේ ටික වෙන්කොල හඳුනා ගැනීමට යෙදවීමෙන් කරන්නේ මානසික කාර්යය කීකරු කරන එක. මානසික කාර්යය යොමු කරන එක කායනපසන වෙන්න පුළුවන් කිව්විත. ඊට පස්සේ බලනකොට හැපීම වැටෙනවා. ඉතින් හැපීම කොහොමද වැටෙනා මේ ගොරෝසු දෙයක් පීඩි ගන්නවා වගේ මට වැටෙනවා. නැත්නම් වතුර පාරක් ගලනවා වගේ වැටෙනවා. වායෝ ධාරාවක් ගලනවා වගේ වැටෙනවා. ඒකට කියන ඔය හතර පටවියාපෝ තේජෝ වෙන වෙනම වැඩ කරන්න බෑ. ඔකේ අනෙක් ලක්ෂණ තියෙන ඔක හොඳ හතර දෙනාම දානිකම් බලන්නේ. ඒකට අර මානසිකාරය තවත් දුරට මුවත් තිනා වගේ ආනියට වෙන්කර වෙන්කර බලනකොට ධාතු මානසිකාරය හතර හොඳට දකිනවනම් ඒ තුල කවදාකවත් ඉලක එකලස තුල මම මාගේ ගතියක් නෑ හුදු දරණ ස්වභාවය. චිත්ත නියාමයක් මත වෙනකොට මේ මනුස්සයාගේ අර කෙලස් ප්‍රහාර අඩු වෙලා හරියට ඒකට ලොමු වෙනවා. හැබැයි ඒ චිත්තක්ෂණ විතරයි. ඊකට ආයෙ කෙලෙස් වලට ඕම කරගෙන කරගෙන යනකොට අර ඉන්දියා ධර්ම ටියුණු වීම තීක්ෂණ වීම සිද්ධ වෙනවා ඒක පෞරුෂත්වයට හානි කරමින් තමයි යන්නේ පෞරුෂත්වයේ තියෙන චේතනා ආශිෂ්ට කරලා මේකේ මොකද නෑ බුදුහාමුදුරුවෝ ටෙක්නික් එක පුරුදු කරන එක ඒකට කරන්න තියෙන්නේ මනස්කාරය තමයි මේ පැත්තේ තා කියනවාද මතු කරගන්න ප්‍රශ්න මෙහි ලයින් එකට දුරලා. Your permission, Venerable Theodore. Yeah. Yeah. Uh, this is a very basic question as a layman and a student who's learning Buddhism. I'm reading a book on Sila, a small booklet, and uh, compared to that, හොඳයි අපි දිගටම සම්බන්ධ වෙනවා ආගෙන ඉන්න. compared to Christianity yeah. and see what I'm reading right now. Uh, we have the Ten Commandments, as we call it. Uh, thou shalt not kill, thou shalt not steal, thou shalt not lie. There is a similarity between the seal and the Ten Commandments. Is there similarity between? Similarity. Yeah, the content which you can say similarity. මේ මහත්තයාගේ ප්‍රශ්න තියෙන්නේ ඒ කතෝලික ආගමේ අ, දස සිල් වගේ දස 50ක් තියෙනවා. 50 10ක් පත් කරලා තියෙනවා. ඔබ නොමැරිය යුතුයි. ඔබ තොරකම් නොකළ යුතුයි. හරියට මම ට්‍රාන්ස්ලේට් කරනවා. ඔබ මේ මේ දේවල් නොකළ යුතුයි කියලා. ඒක කඳුර දේශනාවේ යේසුස් වහන්සේ කරපු වටින දේශනාවක්. ඇත්තටම හර පද්ධතියක් තියෙනවා. يعني ඒකට කියන්නේ මේ සදාචාර පද්ධතිය කියලා. බුද්ධ ආගම කියන සතුන් මරකින් මැරීමෙන් වැළකී සිටීමේ හොරකම් කිරීමෙන් වැළකී සිටීමේ කාමීත්‍යයෙන් වැළකී සිටින්නේ. අරකෙදී තියෙන පටවන දෙයක්. කවුරු එළඹට ඉම්පෝස් කරනවා. කමාන්ඩ් එකක් දෙනවා. මේකේ තියෙන තමන් විහිං ඉදිරිපත් කළා කරන එක. මේකේ තියෙන්නේ සමාදාන වීම. මේ කියන්නේ විරමණයක් නොකර සිටීමට සමාදාන වෙනවා. හැබැයි මේ මෙයා කියන නිසා නෙවෙයි. කවුරු හරි මට ඇවිල්ලා ඔතොරිටි එකකින් දාන නිසා නෙවෙයි. ඒක වෙනස තියෙනවා. ඒක නිසා තමන්ගේ වැඩේ තමන් කියන්නේ චේතනාව මේ මොකද්ද මේ සතින් වැඩි මේ වැලකේ ඉන්නවා කිව්වහම යමක් නොකර සිටීමට විශේෂ මානිකර දෙයක් තමන් ස්විච්ඡාවෙන් තමන් කැමැත්තෙන් කරනවා ඒක සඳහා කියලා දෙනකොට සද්ධායෙන් කියලා දෙනවා වරුණාවෙන් කියලා දෙනවා නමුත් ඒ පුද්ගලයා කැමති නැත්තම් ඒ පුද්ගලයා තමන් හිම කරන්න කැමති නැත්තම් වෙන කෙනෙක්ගේ ආධාරයෙන් කරනවයි කියන එක අර මේ ඒක දාර්ශනික පැත්තෙන් බලනකොට මේ පුද්ගලයා ඒක බාර ගන්න කවුරුහරි කියලා බාරගත්තොත් මේ පුද්ගලයාගේ පෞරුෂත්වයට තන හානියක් සිද්ධ වෙනවා. ප්‍රශ්නාතික ඩැමේජ් වෙනවා. මොකද මේ කවුරු කියපු නිසා කරන්නේ. නමුත් දවසක මේක අවබෝධ කරගන්න. ඒ පුද්ගලයා කියපුවා හැබැයි නමුත් Taman අවබෝධ කරන Taman ඉදිරිපත් කරපු දවසේ මේ පුද්ගලයාගේ පෞරුෂත්වයට හානියක් වෙන්නේ නැහැ. එයා සම්පූර්ණ අයිතිවාසිකම තියාගන්න. ඒක මේ මේ චර බලද හරි කෙනකින් ආපිරක් නෙවෙයි. මේ ලෝකේ මම මැරෙන්න කැමති නැහැ. කාරණා. එසේ මම මරණ කෙනාගෙන් යවුවොත් එයත් කැමති නෑ. ඉතින් එහෙනම් මම මොන බලයක් නිසාද කවුරු හරි මරන්නේ කියලා ඒ තර්කයටත් අහුන සුත්‍රයටත් අහුන හොඳ ඇතුලේ හොඳ තර්කයක් වෙච්ච අවබෝධයකුත් තියෙනවා. ඉතින් මේ දෙක තමයි තාත්ම අර අනික අපි හිතමු දැන් මම මගේ දරුවෙක් ඉන්න තමන්ගේ ශිෂ්‍යෙක් ඉන්න තමන්ගේ කෙනෙකුට මම කියනවා ඔබ සතු මරණේවා මොකද කරන්නේ මේ මොකද කරන්නේ මම යා කෙරේ අනුකම්පාවෙන්නේ ඒකේ අනුකම්පාව. නමුත් ඒ අනුකම්පාව වෙස්ටඩ් ඉන්ටරස් කියලා කියන්නේ. යා කෙරේ මම මවාගත්ත, හටවගත්ත දෙයක්. මම තමයි සතුන් මරණයෙන් ඉඳගෙන අරට මරන්න බෑ. එතකොට ඒක නිකන් වැඩි බාරක් වෙනවා. කොහොමරි අනුන් කෙරේ කනුක කරුණාවෙන් අනුන්ට බලපතවක කියලා කියන්නේ කිඹුල් කඳුළු ලීමක් කියලා අපේ සිංහලෙන් කියන්නේ. ඉන්නේ ඒක ගොඩ දුරදි කියන නරක එලිමන්ට් එකක්. තමයි යාට හේතු වෙලා දුන්නොත් මෙන්න මෙහෙම එකක් තියෙනවා අතු මැරුවොත් මේ ආධිනව නොමැරුවොත් ආනිසංශ එන්නේ ඔයා හොඳ හොඳ තේරුම් අරගත්තට පස්සේ ක්‍රියාවක් කරන්න කියලා ඉස්සලා යාට තේරුම් ගැනීම සඳහා කර්ම දෙක බලපෑමක් නෙවෙයි කර්ම ඉදිරිපත් කිරීම තමයි මෙතන අර කම්පෂන් එක කියලා කියන්නේ හොඳට පූර්ණ කම්පෂන් එක මෙන්න මේ දෙක අතර වෙනස දැන් මේ බුද්ධ ආගමේ පවා සමහරවිට පටලවනවා ධර්මෙත් කියලා කියන්නේ යාට තේරුම් ගන්න බැහැ. නමුත් දැන් විනය පරීක්ෂා කරලා යාට දනුවක් කරනවා. මෙහෙම කෙරුවේ නැත්නම් මෙහෙමයි. ඒකෝට අර කියන්නේ මේ කරුණාවේ ලොකු තනතුර හෝ යාට තියෙන අර පූර්ණත්වය ඒක නැතුව කියලා තියෙන නිසා මේ හරියට තේරුම් ගන්න බැලුවොත් සීලය ප්‍රඥාවකින් තුරව කවදාව සම්පූර්ණ ප්‍රඥාවෙන් පෙඟුන් නැත්නම් සීලය සම්පූර්ණ නිසා සෝනදන්ද සූත්‍රයේදී සර්වඥාන්ති දේශනා කරනවා සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං. නත්ති පඤ්ඤා නත්ති සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා. ප්‍රඥාවන්තයාටමයි සීලේ තියෙන්නේ සීලතරයි ප්‍රඥාව. පර සංස්කෘත සෝකේ තියෙනවා විද්‍යා දදාති විනය. විද්‍යාව ගැන අවබෝධය තියෙනවනේ එනස විනයක් තියෙනවා. පටවලා බයද කරන විනය තැනකට යොමු කරන්නේ නැහැ. ඒ නිසා කියනවා මේ දෙක ප්‍රඥාවත් විනය මේ සීලයක් කියන එක ලෝකේ අක්කමක්කයි. ලෝකේ අග්‍රම ධර්ම දෙක. සීලකින් තොර ප්‍රඥාවක් ඉන්නේ ප්‍රඥාවෙන් තොර සීලයක් ඉන්නේ නිසා ඒ තමන් සමාදන්ව කරන එක දුර ප්‍රඥාවට ආහාර සපේන දුර ප්‍රඥාවට පෝෂණය සපේන කවුරුහරි කියලා දුන්නා පස්සේ ආරත් මේක සද්ධාවෙන් කෙරේ එතන ප්‍රඥාව නැකේ ප්‍රඥාව කොට වෙනවා අරකේ අර මේ උත්සාහ කරන එක දුර එයා කරන අවබෝධයෙන් තේරුම් ගන්න නිසා ඒක මේ විපස්සනා කරන කෙනෙකුට විපස්සනා මට්ටමට ගියාට පස්සේ හොඳට තේරෙනවා මේ කවුරු කිව්වද නෙවෙයි හිතලා බලලා අහලා තමන්ට සුදුසු නම් ගන්න. අනේ සුදුසු නම් කරන්නේ. එහෙම නැතු පැටවුරු වමනේ කරන්න එපා කියන එක මේ දැනට දැන සාමාන්‍ය සුත්‍ර විවේචන මනෝට ෆිලොසොෆිකල් තමයි පෙන්නන්නේ. වසනා ගන්නට හොඳට තේරෙනවා මේක කොච්චර මේ down to earth නඩ පිළිලක් තමන් තේරුම් ගන්න කෙන නිසා ඒකට වෙලා ගතර කමන්නේ. සූත්‍ර මේ වශයෙන් අහන්න අනිකත් ඒක තර්ක කරන්න. අරක කරලා කරලා තමයි බටවගත්ත පස්සේ ඒක නිකන් බරක් වෙන්නේ නැහැ. කාටවත් කියා පාන්න කරනවත් නෙවෙයි. ලකුණු ගන්න කරනවත් නෙවෙයි. ස්වභාවයෙන් එන්න ගන්න. අන්න ඒ වෙනස අල්ලගන්න ඕනේ. ඒක ඉතින් ඔය එක දවසකින් එක පොතක් කියවලා හරි මේ ගන්න වෙනස මම තරේ ආවාද කරන පොත් කියවන්න එපා කියනවා. පොත් කියවන්න ඕවා දැන් තතමරන්නේ. කරගෙන යන භාවනා කරගෙන යනවා දවසක තීරේ. පොත්වල හැමදාම ලියලා තිබුණා. නමුත් ඒක උකහා ගන්න තරම් හිත සුද්ධ නැහැ. කියන එක මම පිළිගන්නවා සූත්‍ර නිරසෙන් තියෙනවනේ චින්තා නිරසෙන් තියෙන භාවනා වේවසේ. ඒත් භාවනා වශයෙන් ඇවිල්ලා දෙනවන ප්‍රඥාව සීලය ඇති කරන්නේ ඔටෝමැටිකලි. අච සබාරෙම ප්‍රඥාන්ත සීලංකාරයි. ඒක තමයි මොකක් වටේ. හොඳයි අපි නම් දැන් වෙලාව කිට්ටු කරගෙන එනවා මෙල්බන් වලට ඇහෙනවද මන් දන්නේ බාධා ටිකක් තියෙනවා වගේ පේන්නේ. අපේ දැයි කාලේ સમાપ્ત වීගෙන යන්නේ ඒක නිසා අපි දෙවියට බින්දීම් ආදී චාරිත්‍රණීයම කරලා ධර්ම සාකච්ඡා ඉවර කරන්න හදාන්නේ ඒ නිසා අපි එනම් මෙල්බන් ජනතාවට සූපත් වේවා ජනසී උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි උනන්නේ ඥාති විද්‍යාන්ත ජනසිට පිටපැමිණීමේ අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ තාතාචනමේ ඊය සම්පදා පුඤ්ඤ සම්පදා සති දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එක්කාරතාචනමේ ඊ සම්පදා පුඤ්ඤ සම්පදා සති පූජානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එක්කාරතාචනමේ ඊ සම්පදා පුඤ්ඤ සම්පදා සති සක්කානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා දුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා දුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනා ආකාශත්තා දුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු බංසරා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතාං ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතාං ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතාං ඥාතයෝ නිමිනා කුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සකං සමාගමෝ හෝතු විරාවිපාය වාසිය නිමිනා කුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාධෝ හෝතු යාවනිකානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාධෝ සතං සමාධෝ හෝතු යාවනිකාන